ඉතින් මේ අමතපදම් වැඩසටහනත් සමග අද දවසෙත් මේ එකතු වෙන හැම සිර දෙනාම පිතාමත් මෛත්‍රී සිතින් සිහිපත් කරනවා. ඉතින් ඒ වගේම අද දවසේ මේ අමතපදන් වැඩසටහන අමතපදන් වැඩසටහන අපි පසුගිය සතියේ නතර වෙච්ච තැනින් ආරම්භ කරනවා නම් අපි කතා කරගෙන ඉන්නේ විසුද්ධි මාර්ගයේ සීල නිර්දේශය විසුද්ධි මාර්ගයේ පළවෙනි කොටස සීල නිර්දේශය සීල නිර්දේශයේ සීලය නොඑක ආකාරයෙන් වර්ග කරන සීල ප්‍රභේද කතාව තමයි අප දැන් සාකච්ඡා කරමින් සිටින්නේ මේ පහුගිය සතියේ සාකච්ඡා කරගෙන ආවේ. ඒ අනුව සීලය නොඑක ආකාරයෙන් වර්ග කරන ආකාරයන් අනුව අපි බලනකොට සීලේ එක්වැදෑරුම් දෙවැදෑරුම් යනාදී වශයෙන් සීලේ වර්ග කිරීම සාකච්ඡා කරලා ඒ සීලයේ හතරවැදෑරුම් වර්ග කිරීම යටතේ සිව්වැදෑරුම් සීලය අපි සාකච්ඡා කරගෙන ඉන්නේ. ඒ සිව්වැදෑරුම් සීලෙත් මෙහිදී අපි කතා කරගෙන ආවේ චතුර්විධ පාරිශුද්ධ සීලය, ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය කියන මෙන්න මේ සතර සංවර සීලය පිළිබඳව අපි චතුපාරිශුද්ධ සීලයයි සාකච්ඡා කරගෙන ආවේ. ඒ චතුපාරිශුද්ධ සීලය සාකච්ඡා කරද්දී එහි පළවෙනි කොටස ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන කොටසයි අපි කතා කරන්නේ. ඒ අනුව මේ පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථය යම් කෙනෙක් පාවිච්චි කරනවා නම් මේ පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ 12 13 කියන පිටුවල අපි සාකච්ඡා කරගෙන ඉන්නේ මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ ඉඳලා සතර සංවර සීලය. ඒ අනුව එතනදී පාතිමොක්ක සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ කියන කොටස් දෙක අපි සාකච්ඡා කරන්ට යෙදුනා. ඒ කොටස් දෙකේ අපි යම් ප්‍රමාණයක් සාකච්ඡා කරා සියල්ලම නෙවෙයි යම් ප්‍රමාණයක් අපිට සාකච්ඡා කරගන්න ලැබුණා. එතනින් ඉදිරියට අද අපි සාකච්ඡා කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පාතිමොක්ක සංවර සංගතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බහෙදස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේශු කියලා තමයි මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පිළිබඳව අපිට සඳහන් කරන්නේ. ඒ සඳහන අතරේ අපි පැහැදිලි කරගෙන ආව මේ පාතිමොක්ඛ සංවර සංතෝ විහෙරති කියන කොටස තමයි අපි කතා කරගෙන ආවේ. ඒ අනුව අද දවසේ අපි එතෙන් පටන් ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සාකච්ඡා කරගෙන ආවේ මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන කොටසේ ඉද වික්ඛු පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බහය දස්සාවි සමාදාය සික්කත සික්ඛාපදේශු කියන පාඨය විසුද්ධි මාර්ගයේ බුදුගෝස ආචාර්යයන් වහන්සේ මුල පටන් මේ පාඨය පැහැදිලි කරනවා අපිට පදෙන් පදේ විස්තර කරනවා ඒ අනුව ඉද කියන්නේ මොකද්ද වික්ඛු කියන්නේ මොකද්ද පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති කියන්නේ මොකද්ද ආචාර ගෝචර සම්පන්නෝ කියන්නේ මොකද්ද කියලා තමයි කතා කරගෙන ආවේ යනු ආචාර ගෝචර සම්පන්න භාවයේ පිළිබඳව අපි පසුගිය සතියේ යම් පැහැදිලි කිරීමක් කරා නැවත වාරයක් අද අපි එතන ඉදිරියට කරන පැහැදිලි කිරීම තමයි තියෙන්නේ. ඒතර පහුගිය සතියේ අපි පැහැදිලි කරන් තියදුනා ගිය සතියේ මේ ආචාර ගෝචර සම්පන්න භාවයේ පිළිබඳව අත්ති ආචාරෝ අත්ති අනාචාරෝ කියලා සියලුම කායික වාචසික ව්‍යතික්‍රමණයන් අනාචාරයේ බවටත් ඒ අනාචාරයෙන් දුරු වීම ආචාරයේ විදිහට අපි සාකච්ඡා කරන්න තියදුනා. ඒ අනුව එතනදී කතා කරන්න තියදුනා ආජීවයේ අපිරිසිදු වෙන සියලුම දුසිල්ලත් භාවය පිළිබඳ භික්ෂුවගේ දුසිල්ලත් භාවය නොඑක් නොඑක් ආකාරයෙන් අනාචාර වන ආකාරයෙන් කතා කරා. වේලු දාන, පත්ත දාන, පුප්ප දාන, ඵල දාන, සීනාන දාන මේ විදිහට නොඑක් නොඑක් සේනාසනයේ තිබෙන යම් යම් දේවල් අනෙක් පුද්ගලයන්ට දන් දීම වශයෙන් අනෙක් පුද්ගලයන්ට ගිහි අයට ගිහි අයගේ පැහැදීම ලබා ගැනීම උදෙසා ඒ අයට පරිත්‍යාග කිරීම වශයෙන් අනාචාරයක් පිළිබඳව සඳහන් කරන් තියදුනා. ඒ වගේම ගෝචරයක් පිළිබඳව සඳහන් කරන් තියදුනා. ඒ අනුව ගෝචරේ සහ අගෝචරේ කියන පද දෙක සාකච්ඡා කරා. අගෝචරයේ පිළිබඳව කතා කරා වේශියා ගෝචර, විදභා ගෝචර යනාදී වශයෙන් සාකච්ඡා කරලා ඒ පිළිබඳව සඳහන් කරලා ආචාර ගෝචර සම්පන්න භාවය සඳහන් කරන්ටි යෙදුණා. එතකොට ඒ ආචාර ගෝචර සම්පන්න භාවය එක්තරා විදිහකට අපට පෙළෙහි මුණ ගැහෙන ආචාර ගෝචර සම්පන්න භාවය පිළිබඳව තමයි ඒ සඳහන් කරන් තියෙන්නේ. එතනින් ඉදිරියට නැවත වාරයක් තව දුරටත් මේ ආචාර ගෝචර සම්පන්න භාවය පිළිබඳව අපිට විස්තර විවරණ කරනවා. ඒතර මෙතනදී විශේෂයෙන්ම මේ පළවෙනි ආචාරගෝචර සම්පන්න භාවය පිළිබඳ විස්තරය අපිට සඳහන් කරනවා මේ අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ එන ආකාරයට තමයි ආචාරගෝචර සම්පන්න භාවය විස්තර කරන්න කියලා. එතනින් ඉදිරියට නැවත වාරයක් ආචාරගෝචර සම්පන්න භාවය අපිට පැහැදිලි කරනවා මහා නිर्देशපාලිය ආපු ආකාරයට. ඒ නිසා අපිට ඉදිරියට කතා කරන්න තියෙනවා මේ මහා නිर्देशපාලීහි පැමිණි ආකාරයට කොහොමද ආචාර ගෝචර සම්පන්න භාවය සාකච්ඡා කරන්නේ පවතින්නේ කියලා. ඒ අනුව මහා නිर्देशපාලියේ ආචාර ගෝචර භාවය පිළිබඳව අපිට ආරම්භ කරනවා ඊට කලින් අපි මෙතන අපේ තිරේ අපි දාලා තියෙන්නේ ගෝචරය කියන එක අපිට පැහැදිලි කරලා තිබුණු ආකාරය මේ වේශියා ගෝචර විදවා ගෝචර ආදී මේ කරුණු කාරණා ටික ඒතර මේ කරුණු කාරණාවලනොත් යම් පැහැදිලි කිරීමක් අපි එදා සිද්ධ කරා නැවත වාරයක් අපි මතක් කරොත් ගෝචරය පිළිබඳව සඳහන් කරා ගෝචරයක් තියෙනවා අගෝචරයක් තියෙනවා අත්ති ගෝචරෝ අත්ති අගෝචරෝ මොකක්ද අගෝචරය ගෝචර කියන පදයෙන් අදහස් කරන්නේ ගෝචරය කියන්නේ පින්දපාත ආදී සඳහා භික්ෂුවක් එළඹිය යුතු තැන් පිළිබඳව කෙබඳු තැන්වලටද භික්ෂුවක් පින්දපාත ආදී සඳහා එළඹිය හැක්කේ එළඹිය යුත්තේ කියන එක අගෝචර කියන්නේ එසේ එළඹිය යුතු නැති තැන් පිළිබඳව. ඒ අනුව අපිට සඳහන් කරනවා ඉදීකච්චෝ වේශ්‍යාගෝචරෝ ආහෝති අනාදි වශයෙන් අගෝචරයක් වෙන ඇතම් භික්ෂුවක් වෛශ්‍යාවන් ඉන්න තැන්වල පින්ඩපාත යනවා නම් ඒක අගෝචරයක් කියනවා. වැන්දපු ස්ත්‍රීන් ඉන්න තැන්වල පින්ඩපාත කරන ඒක අගෝචරයක් කියනවා. අවිවාහක ස්ත්‍රීන් ඉන්න තැනට යනවා නම් ඒක අගෝචරයක් කියනවා. මේ විදිහට අගෝචරයන් පිළිබඳව සඳහන් කරනවා. පණ්ඩක අය භික්ෂුණීන් ඉන්න තැන්වලට සුරාසල් මේ තැන් ගෝචර කරගන්නවා නම් ඒ කියන්නේ තමන්ගේ පින්ඩපාත ආදියට තමන් නිතර එළවෙනවා නම් මේ ස්ථානවලට ඒක අගෝචරයක් විදිහට අපිට සඳහන් කරනවා. ඒ වගේම තමයි සංසත්තෝ විහෙරති රාජෝ හිරාජ මහා මත්තේහි තිත්තේහි තිත්තිය ශාවකේහි අනන්ලෝමිකේන සංසග්ගේන. රාජ රාජ මහා මාත්‍යාදීන් තීර්ථකයන් තීර්ථ ශ්‍රාවකයන් මේ අය සමග නුසුදුසු සංසර්ගයෙන් යුතුව වාසය කරනවා කියලා කියන්නේ ඒ අය නිරන්තරයෙන් ඇසුරු කරමින් ඒ අය සමග පමණ ඉක්මවා අසුරක් සිද්ධ කරනවා නම් මේක භික්ෂුවකට අගෝචරයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විභංග ප්‍රකරණය. ඉතින් මේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න තිබුණ යම් කරුණු කාරණා කීපයක්. ඒ වාගේම තමයි යානිවා පනතානි කුලානි අස්සද්ධානි අප්පසන්නානි අනෝපාන බුතානි අනාදි වශයෙන් සඳහන් කරන යම් භික්ෂුන් වහන්සේලා පිළිබඳව අපහැදුණු ඒ වගේම භික්ෂුන් වහන්සේලා පිළිබඳව නොයෙක් නොයෙක් විදිහට නුගුණ කියන ඒ අයට ආක්‍රෝෂ පරිභව කරන මෙන්න මේ කුල තියෙනවා. ඒ බඳු මිනිස්සු ඉන්නවා. ඒ අය නැවත නැවතත් පෛරුපාසනය කරනවා නම්, සේවනය කරනවා නම්, භජනය කරනවා නම් ඒකත් භික්ෂුවකට සුදුසු නැති දෙයක් කියලා අපට සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ. ඒ අනුව අගෝචරය ගෝචරය කියලා කියන්නේ මේ අගෝචරයෙන් වෙන්වීම ගෝචරය කියලයි සඳහන් කරන්නේ. ඒතර ආචාර ගෝචර සම්පන්නෝ කියන පදේ පිළිබඳව අපිට ගිය සතියේ මේ කොටස සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න බැරි වෙච්ච නිසා අපි නැවත වාරයක් අපි කොටස ඉදිරිපත් කරේ. ඒ අනුව ආචාර ගෝචර සම්පන්නෝ කියන භාවය පිළිබඳ මේ විභංග ප්‍රකරණයේ එන පැහැදිලි කිරීම අපිට ওই විදිහට බුද්ධඝෝස ආචාර්යන් වහන්සේ ඉදිරිපත් කරනවා. මීළඟට නැවත වාරයක් අපට ආචාර ගෝචර සම්පන්න භාවය විස්තර කරනවා මහා නිද්දස්පාලිය ආපු ආකාරයට. ඒ අනුව විසුද්ධි මාර්ගයේ ග්‍රන්ථයේ 14 වෙනි පිටුවේ තමයි පටන් ගන්නේ. අපිචෙත්ත ඉමිනාපිනයේන ආචාර ගෝචරා වේදි තබ්බා කියලායි පටන් ගන්න. ඒතර මේ විදිහට විභංග ප්‍රකරණයේ ආචාර ගෝචර භාවයේ කිව්වට එතනින් එහාට මීටත් අමතරව අපිච කියලා කියන්නේ නැවත වාරයක් තියෙනවා නම් නැවතත් මේ ගැන සඳහන් කරනවා නම් තවත් ආකාරයකට කියනවා නම් ඉමිනාපිනයේන ආචාර ගෝචරා වේදි තබ්බා. මෙන්න මේ ආපු ණයනොත් මේ ආපු ක්‍රමේනොත් ආචාර ගෝචර භාවයන් දැනගත යුතුයි කියලා කියනවා. කොහොමද? මහානි දේශපාලේ සඳහන් කරනවා දුවිදෝහි අනාචාරෝ කායිකෝ වාචසිකෝච අනාචාරය කියන එක කායික අනාචාර වාචසික අනාචාර කියලා ආකාර දෙකකට බෙදලා අපිට පැහැදිලි කරනවා. එතකොට මහානි දේශපාලිය කියනවා අනාචාරය. දැන් මේ හැම තැනකදීම අපි කලින් සඳහන් කරා ආචාර ගෝචර සම්පන්න භාවය කියවහමත් ආචාර කියන එකේදී ඉස්සල්ලාම කතා කරන්නේ ආචාර අනාචාර කියන දෙකෙන් අනාචාරය තමයි මුලින් කතා කරන්නේ. අනාචාරය මුලින් කතා කළා ඊට පස්සේ තමයි ආචාරය කියන එක පැහැදිලි කරන්නේ. ඒකට හේතුව අපි පසුගිය සතියේ පැහැදිලි කරා. යම් වැලැක්විය යුතු දේ පළමුව ඉදිරිපත් කරලා ඒ පළමුව වැලැක්විය යුතු දේ ඉදිරිපත් කරලා ඊට පස්සේ තමයි පිළිපැදිය යුතු ඉදිරිපත් කිරීම දේශන කුසලතාවයේ වශයෙන්. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ අර මහා මංගල සූත්‍රයේ අසේවනාච බාලාණන් කියලා මුලින් වැලැක්විය යුතු පැත්ත කියලා ඊට පස්සේ තමයි පණ්ඩිතාණන්ච සේවනා කියලා කියන්නේ. ඒතර ඒක දේශනා කෞශල්‍යයක් දේශනාව පවත්වන ක්‍රමයක්. ඉතින් ඒ නිසා අපි මෙතනදිත් ඒ ක්‍රමේ තමයි බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ. මුලින් අනාචාරය පැහැදිලි කරලා ඊට පස්සේ තමයි ආචාරය අපිට පැහැදිලි කරන්නේ. ඒතර අපිට කියනවා ද්විදෝහි අනාචාරෝ කායිකෝ වාචසිකෝච කායික අනාචාරයයි වාචසික අනාචාරයයි කියලා අනාචාර දෙකක් තියෙනවා කියලා කියනවා. ඒතර මොනවද? කායික අනාචාර මොනවද? වාචසික අනාචාර කියලා අපිට පැහැදිලි කරනවා එතනින් ඉදිරියට. කොහොමද? අපිට කියනවා ඉදේහකච්චෝ සංඝගතෝපි අචිත්තීකාරකතෝ තේරේ භික්ඛු ගට්ඨයන්තෝපි තිට්ඨති ගට්ඨයන්තෝපි නිසීදති පුරතෝපි තිට්ඨති පුරදෝපි නිසීදති උච්චේති ආසනේ නිසීදති යනාදි වශයෙන් කායික අනාචාරයක් අපිට පැහැදිලි කරනවා අන්න ඒක අපි ඊටාම සීරුවෙන් කාරුණෙන් කරුණ අපි ඉදිරිපත් කරලා තියෙන මේ කිරේත් අපිට බලා ගන්න පුළුවන් මේ බලන අයට පින්නතුට ඉදේ කච්චෝ ඉද මේ සසුනේහි ඒ කච්චෝ ඇතම් භික්ෂුවක් සංඝගතෝපි සංගමතර ගියේ නමුදු අචිත්තීකාරකතෝ අචිත්තීකාරකතෝ කියලා කියන්නේ අගෞරව සංප්‍රයුක්තයි කියලා කියන කාරණය. අචිත්තීකාරෝ අකතගාරවෝති අත්තෝ කියලා අපිට විස්ති මාර්ග ටීකාව සඳහන් කරනවා. අචිත්තීකාරකතෝ කියලා කියන්නේ අගෞරව සංප්‍රයුක්තයි කියන එක. ඒ අනුව යම් විදිහකට මේ ශාසනයේ ඇතැම් වික්ෂුවක් සංගමැදට ගිහිල්ලා සංගමැද ඉන්නකොට සංඝයා කෙරෙහි අගෞරව සංප්‍රයුක්ත විදිහට හැසිරෙනවා. කොහොමද හැසිරෙන්නේ? තේරේ වික්කු ගට්ටයන්තෝපි තිට්ඨති. තෙරුන් වහන්සේලා සිරුරෙන් සිරුර ගැටෙන ආකාරයට ඉන්නවා කියලා කියනවා. ඒතර තෙරුන් වහන්සේලා සිරුරෙන් සිරුර ගැටෙන ආකාරයට ඉඳීම එක්තරා විදිහකට අගෞරව සම්ප්‍රයුක්ත ආකාරයක්. දැන් වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඉන්නවනම් යම් පිරිසක් ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ළඟටම ගිහිල්ලා ශරීරයෙන් ශරීරයේ ගැටෙන තරම් ලං වෙලා ඉන්නවනම් ඒක අගෞරව සම්ප්‍රයුක්ත දෙයක්. එතකොට ඒ නිසා මෙන්න සංගමද තෙරුන් වහන්සේලා මැද්දට ගිහිල්ලා සිරුරෙන් සිරුර ගැටෙන විදිහට ඉන්නවනම් ඒක අනාචාරයක් කියලා කායික අනාචාරයක් කියලා කියනවා. ගට්ටයන්තෝපි නිශීදති. තෙරුන් වහන්සේලා යම් තැනක ඉන්නවනම් ඒ තෙරුන් වහන්සේලා ළඟට ගිහිල්ලා සිරුරෙන් සිරුර ගැටෙන ආකාරයට නැත්නම් සිවුරු එකට ගැටෙන විදිහට ඉඳ ගන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ළඟට ගිහිල්ලා ඉඳ ගන්නකොට වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට සමාන ආසනයක ඉඳගන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා. ඊට වඩා පහත් ආසනයක තමයි ඉඳගන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපි මේ ගෞරවය ගෞරව සම්ප්‍රයුක්ත භාවය පවත්වා ගන්නද වැඩිහිටියත් සමග සමාන විදිහට ඉන්නේ නැතු ඊට වඩා ටිකක් පහත් විදිහට තමයි ඉන්නේ. ඒතර යම් භික්ෂුවක් තෙරුන් වහන්සලා මැද්දේ ගිහිල්ලා ඒ අයත් එක්ක එක සමාන විදිහට ඉන්නවා නම් එක තැනක ඉන්නවා නම් ඒ මැද්දට ගිහිල්ලා වෙලා මැදට පිවිසිලා තෙරුන් වහන්සේලාගේ සිරුරෙන් සිරුර ගැටෙන විදිහට ඉන්නවා නම් ඒක අචිත්තීකාර භාවයක් එහෙමත් නැත්නම් අගෞරව සම්ප්‍රයුක්ත භාවයක් ඒ නිසා කායික අනාචාරයක් කියලායි සඳහන් කරන්නේ. පුරතෝපිතිට්ඨති කියලා කියන්නේ තෙරුන් වහන්සේලා ඉදිරියෙන් ඉන්නවා. සංගමැද ඉන්නකොට සංගමැද තෙරුන් වහන්සේලා ඉදිරියෙන් Taman ඉන්නවනම් ඒක අගෞරව සම්ප්‍රයුක්තයි අනාචාරයක්. කුරතෝපි නිසීදති ඉදිරියෙන් ගිහිලා ඉඳ ගන්නවා උච්චේපි ආසනේ නිසීදති උස් අසුනක ඉඳ ගන්නවා තෙරුන් වහන්සලා ඉන්නවට වඩා තෙරුන් වහන්සලාට වඩා උස් අසුනක ඉන්නවා නම් ඒක වැරදි හිම කරනවා නම් ඒක අනාචාරයක් කියනවා සසී සම්පි පාරුපිත්තා නිසීදති කියලා කියන්නේ සංගමැද ඉන්නකොට අනිකුත් තෙරුන් වහන්සේලා සමග ඉන්නකොට සංගමැද ඉන්න වෙලාවේදී හිස ඉඳලා Taman සිවුරක් හරි මොකක් හරි පරවගෙන ඉඳගෙන ඉන්නවා නම් ගිලන් හේතුවක් නැතිව දැන් භික්ෂුවක් ගිලන් භාවයක් නිසා හිසේ සිතන් සිත පෙරවගෙන ඉන්නවා නම් ඒකේ අනාචාර භාවයක් අගෞරව සම්ප්‍රයුක්ත භාවයක් නැහැ. එහෙම ගිලන් භාවයක් නැතුව අපි යම් කිසි කෙනෙක් සංගමැද ඉන්නකොට හිසේසිතම් පෙරවගෙන ඉන්නවා නම් ඒක අගෞරවයක් කියලා සැලකන්නේ. පිටකෝපි බණති. එතකොට ආසන්න ආසන්නතර ස්ථානයකට ඇවිල්ලා එතන ඉඳලා හිටගෙන කතා කරනවා. අපිට හිතගෙන කතා කරනවා කියලා කියන එක සුදුසු නෑ කියන. දැන් හිතගෙන කතා කරනවා කියවහම දැන් අපිට තේරෙන හිතන දේ තමයි දැන් අපි තුන් තෙරුන් වහන්සේලා හිතගෙන ඉන්නවා නම් අපි හිතගෙන කතා කරන එක වැරදිද නෑ එහෙම නෙවෙයි. මේ කියන්නේ මෙතනදී කියන්නේ මේක අපිට චීතකෝපි බණති කියන කාරණය පැහැදිලි කරනවා. උපරි තිත්තන්තෝබිය ආසන්න කරත්තහනේ චිතකෝපි බනති. හරියට නිකන් උඩින් ඉඳගෙන උඩින් හිටගෙන ඉන්නවා වගේ ආසන්න තැනකට ඇවිල්ලා හිටගෙන ඉන්නවා. උඩින් හිටගෙන ඉන්නවා වාගේ කියලා කියන්නේ දැන් මේ සිදුවීම ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉඳගෙන ඉන්න වෙලාවක වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් ආසනයක එහෙම නැත්නම් බිම ඉඳගෙන ඉන්නවා ඊට වඩා බාල කෙනෙක් ඒ ළඟකට ඇවිල්ලා කරලා හිටගෙන කතා කරනවා නම් ඒ ස්වාමීන් වහන්සේත් එක්ක ඒක අගෞරව සම්ප්‍රයුක්ත භාවයක් විදිහට කතා කරනවා. ඒතර ඒක අනාචාරයක් කියලා කියනවා. එනිසා ඒ වෙලාවට තෙරුන් වහන්සේ ඉඳගෙන ඉන්නවා නම් අපිත් හිටගෙන ළඟට ඇවිල්ලා කතා කරනවා. ඉතින් ඒ තෙරුන් වහන්සේටම උඩ බලා ගන්න ඕනේ. එතකොට අපි දිහා බලන්නේ මෙහෙම උඩ බලාගෙන තමයි කතා කරන්නේ. උඩ උඩ බලාන කතා කරනවා නිකන් තමන් උඩ ඉඳගෙන ඉන්න තමන් උඩ හිටගෙන ඉන්නවා වගේ තමයි ඒ වැඩි ස්වාමීන් වහන්සේට තේරෙන්නේ. ඒ නිසා ඒක අනාචාර භාවයක් කියලායි සලකන්නේ. එනිසා ඊටාම ආසන්නතර ස්ථානයක හිටගෙන කතා කරනකොට ඒක අනාචාර භාවයක්. ඒ වගේ වෙලාවකට ඉඳ ගන්න ඕනේ. එතකොට Tamanට දැන් දීමේ ඉඳ ගන්න ආසනයක් නැත්නම් අපි උත්කුටිකෙන් පහත් වෙලා කතා කරන්න පුළුවන්. ඒකට උත්කුටිකෙන් ඉඳගෙන ඒ කියන්නේ බිම ඉඳගන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් ආසනයක් නැත්නම් හෝ පත්තරයක් නැත්නම් පත්තරයක් ආදියක් කියලා තමයි බිම ඉඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වාගේ වෙලාවකට ටිකක් පහත් වෙලා උත්කුටිකයෙන් හිඳගෙන කතා කරන්න පුළුවන්. ඒ නිසා හිතගෙන කතා කරොත් එහෙම හිතගෙන කතා කිරීම අනාචාර භාවයක් කියලා සලකන්නේ. බාහා වික්කේහව ගෝපි බණති කියලා කියන්නේ මේ බාහුව විසිරුවමින් මේ දෙක එහාට මෙහාට සොලවෙමින් නිරන්තරයෙන්ම කතා කරනවා නම් ඒක අනාචාර භාවයක් අගෞරව සම්ප්‍රයුක්ත භාවයක් කියලායි සලකන්නේ. ඊළඟට මේ සක්මන් කිරීම පිළිබඳ සඳහන් කරනවා තේරානම් බික්කූණං අනුපාහනානං චංකමන්තානං සෞපාහනෝ චංකමති. දැන් වැඩිහිටි පෙරුන් වහන්සේලා පාවහන් නොමැතිව සක්මන් කරනවා. පාවහන් නොමැතිව සක්මන් කරනවා. බාලකෙනා පාවහන් දාගෙන සක්මන් කරනවා නම් ආන් ඒක අනාචාර භාවයක් කියලා සැලකන්නේ. එතකොට ආචාර සම්පන්න වෙන්න නම් තෙරුන් වහන්සේලා පාවහන් රහිතව සක්මන් කරනකොට බාලකෙනත් පාවහන් රහිතව සක්මන් කරන්න ඕන. පාවහන් දාගෙන ඒ ළඟ සක්මන් කරොත් දැන් මේක තෙරුන් වහන්සේ සක්මන් කරන්නේ ගොඩක් දුර ඊට වඩා මීටර 200ක් එහායින් වෙනත් සක්මනක බාල කෙනෙක් සක්මන් කරනකොට මේක ගැටලුවක් නැහැ. මේ කියන්නේ එක ළඟ ඉන්නකොට තෙරුන් වහන්සේ සෙරෙප්පු නැතුව ඉන්නවා නම් අපිත් සෙරෙප්පු නැතුව ඉන්න ඕනේ. හරි. පාවහන් නොමැතිව ඉන්න ඕනේ. ඒතර ඒක සක්මන් කරනකොට විතරක් නෙවෙයි අපි කොහේ හරි ගමනක් යනකොට පයින් ඇවිදගෙන යනකොට උනත් දැන් සේනාසනේ ඇතුළත උනත් තෙරුන් වහන්සේ කෙනෙක් පාවහන් නොමැතිව ඇවිදගෙන යනවා නම් එතකොට අපි ඊට වඩා වයසින් පැවිද්දෙන් අඩු කෙනෙක් නම් පැවිද්දෙන් ඊට වඩා ලාබාල කෙනෙක් නම් පාවහන් නොමැතිව සක්මන් කරන එක තමයි යහපත් වෙන්නේ කළ යුතු වෙන්නේ. ඒතර පාවහන් දාගෙන ගියොත් එහෙම ඒක අනාචාර භාවයක් වෙනවා. උපසම්පදා භික්ෂුන් වහන්සේලාට නම් ඒක හේතුවෙන් දුකලා ඇවතකුත් සිද්ධ වෙනවා. ඉතින් තෙරුන් වහන්සේගෙන් අවසර අරගෙන එහෙම වහන් දාගෙන සක්මන් කරන්න ඇවිදින්න පුළුවන්. ඊළඟට කියනවා නීචේ චංකමේ චංකමන්තානම් උච්චේ චංකමේ චංකමති. තෙරුන් වහන්සේ පහත් සක්මනක සක්මන් කරනවා. ඊට වඩා උස සක්මනක ලාභාල කෙනා සක්මන් කරොත් එහෙම ඒකත් අනාචාර භාවයක්, අගෞරව සම්ප්‍රයුක්ත භාවයක් කියලා සල්පන්නේ. චමාය චංකමන්තානම් චංකමේ චංකමති. තෙරුන් වහන්සේ බිම සක්මන් කරනවා. ඊළඟ තියෙන සක්මනේ බාල කෙනා සක්මන් කරනවා නම් ඒකත් අනාචාර භාවයක් කියලායි කියන්නේ. එතකොට දැන් මේ දේවල් සමහර වෙලාවට සාමාන්‍ය කෙනෙක් දන්නේ නැහැ. අපි අපි ඉච්චර හිතන්නේ නැහැ. අපිට සමහර ලාවට හිතනවා දැන් තෙරුන් වහන්සේ අපි හිතමු පාරේ කුටි ඉස්සරහ තියෙන පාරේ සක්මන් කර කර ඉන්නවා. ඒ ළඟව සක්මනකුත් වෙනත අපිට හිතන අපරාධනේ මේ ස්වාමීන් වහන්සේ සක්මනට ගිහලා සක්මන් කරා නම් හොඳයි. ඉතින් සක්මනේ කවුරු සක්මන් කරන්නේ නැහැ. ඉන්නකෝ මං ගිහිල්ලා සක්මනේ සක්මන් කරන්නම්කෝ කියලා ඔන්න ඊට වඩා ලාභාල කෙනෙක් කියලා සක්මනේ සක්මන් කරොත් ඒතර තෙරුන් වහන්සේ අර පාරේ සක්මන් කර කර ඉන්න වෙලාවේ නිකම් බිම සක්මන් කරනකොට ඊට ලාභාල කෙනා සක්මනේ සක්මන් කරනවා නම් ඒක අගෞරව සම්ප්‍රයුක්ත භාවයක් විදිහටයි සලකන්නේ. තේරේ වික්කු අනුපකජ්ජාපි තිට්ඨති. තෙරුන් වහන්සේලා මැද්දට පිවිසලා ඉන්නවනේ. ඒ කියන්නේ දැන් තෙරුන් වහන්සේලා කීප නමක් ඉන්නවා. කීප නමක් ඉන්න තැන මැද්දට පිවිසලා හිටගෙන ඉන්නවා. එතකොට ඒක අනාචාර භාවයක්. වෙනත මැද්දට පිවිසලා අනුපකජ්ජාපි නිශීදති. මැද්දට පිවිසලා හිඳගෙන ඉන්නවා. ඒක අනාචාර භාවයක්. නවේපි වික්කු ආසනයෙන් ප්‍රතිබාහති. නවක වික්ෂුන් වහන්සේලා ආසනයෙන් බැහැර කරනවා. ඒ කියන්නේ ඒවා ඒක සිදු වෙන්න පුළුවන් අපිට දැන් දානශාලා ආදී තැනක පිළිවෙලට වික්ෂුන් වහන්සේලා පිළිවෙලට ඉන්න තැනකදී දැන් අපි පිළිවෙලට වැඩිහිටි ස්වාමීන් වහන්සේලා හිටියාම අවසාන ස්වාමීන් වහන්සේලා දක්වා ආසනවල ඉන්න පුළුවන්. අපි තුමු දැන් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම 29ක් ඉන්නවා කියලා. 29ක් ඉන්නකොට ආසනක් 20ක් තියෙනවා. ආසන 20ක් තියෙනවා නම් දැන් මේ ආසන 20 වැඩිහිටි ස්වාමීන් වහන්සේ මුලින්ම ඉඳ ගන්න ඕනේ. මුල මාසෙ ඉඳ ගන්න ඕනේ. මුල මාසෙ ඉඳ ගන්න නැතුව ටිකක් මැද්දට ඇවිල්ලා ඉඳගත්තොත් මුලින් ආසන කීපයක් අතහැරලා ඉඳගත්තොත් ඊට පස්සේ ඉන්න ස්වාමීන් වහන්සේට එතනින් එහාට තමයි ඉඳ ගන්න වෙන්නේ. එතනින් එහාට ඉඳ ගන්නකොට අර ලාබාලම කෙනාට ඉඳ ගන්න ආසනයක් නැති වෙනවා. එතකොට නව භික්ෂු නවක භික්ෂුන් වහන්සේ ආසනයෙන් ප්‍රතිබාහණය වෙනවා. ඒක එක ක්‍රමයක්. එහෙමත් නැත්නම් සමහර වෙලාවට අපි මේකම සිදු වෙන්න පුළුවන් දැන් යම් අපි හිතමු සංගයා එක රැස් වෙලා යම් කටයුත්තක් කරන වෙලාවක යම් තැනක රැස් වෙලා ඉඳගෙන ඉන්න අපි තුන් ධර්ම ශ්‍රවණයක් කරන වෙන්න පුළුවන් වැඩිහිටි කෙනෙකුට වන්දනා කරන වෙන්න පුළුවන් එහෙම ඉන්න තැනකදී වැඩිහිටි ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් විශාල අපිටම ආසන කීපයක් එහෙම නැත්නම් ලොකු ඉඩක් ඉතිරි කරලා ඉන්නකොට නවක භික්ෂුන් වහන්සේලාට යන්න සිද්ධ වෙනවා ගොඩාක් ඈතට. එතකොට උන්වහන්සේලා සමහරලාට ඉන්න ආසනයක් නැමැති වෙනවා. එහෙම වුණාම අර වැඩිහිටි ස්වාමීන් වහන්සේ නවක ස්වාමීන් වහන්සේ ප්‍රතිබාහනය කරා බවට පත් වෙනවා. එහෙමත් නැත්නම් දානශාලා ආදියක අපි නවක භික්ෂුන් වහන්සේ කෙනෙක් ආසනයේ ඉඳගෙන දානෙ වළඳනවා හරි මොකක් දෙයක් කරනකොට අනෙක් වැඩිහිටි කෙනෙක් ඇවිල්ලා එයාව එතනින් ඉවත් කරලා ඔබ වහන්සේට උතන ලැබෙන්නේ නැහැ ඔබ වහන්සේ උතනින් යන්නයි කියලා ඉවත් කරලා වෙන කෙනෙක් එතෙන්ට එනවා නම් එහෙනම් තමන් එතනින් වාඩි වෙන ඒකත් නවක භික්ෂුන් වහන්සේ ආසනයෙන් පටිභාහනය කිරීම. ඒතර මෙන්න මේ නවක භික්ෂුන් වහන්සේලා ආසනෙන් පටිභාහනය කිරීම නැත්නම් ආසනෙන් බැහැර කිරීම කියලා කියන එක අනාචාර භාවයක් කියලායි සම්පන්නේ. ඒතර එහෙම අනාචාර භාවයක් මෙතනදී ආචාර අනාචාර කියන එක. ඒතර ඒකත් කායික අනාචාර භාවයක්. ඊට පස්සේ ජන්තාගරය ජන්තාගරය කියලා කියන්නේ ඇත්තටම අතීතයේ දැන් අද වර්තමානයේ ජන්තාගර කියන වචනේ ටිකක් වැරදි භාවිතයක් තියෙන අවස්ථාවක් සමහර ලාවට අපිට තේරෙනවා. මේක ඇත්තටම ජන්තාගරය කියලා කියන එක ශාරීරියේ උණුසුම් කරන්න භාවිතා කරපු යම් කුටියක්. එතකොට ඒක ශාරීරියේ උණුසුම් කිරීම සඳහා ඒකේ තිබිලා තියෙන ජන්තාගරයේ මැද ගොඩක් වෙලාවට ගිනි මෙලයක් ගහලා තියෙනවා. ඒ ගිනි මෙලේ වටේට භික්ෂුන් වහන්සේලා ඉඳගෙන මේ තමන්ගේ කය රත් කරගන්නවා. ඒ කය රත් කරගත්තාම කයෙන් දහදිය ගලනවා. ඒ දහදිය ගැලීම නිසා සමහර ලාවට කයේ තියෙන මේ මේද ආදිය දිය වෙලා යනවා. ඒ ආදිය තුළින් ශරීරයේ යම්කිසි ශක්තියක් යම්කිසි නිරෝගී භාවයක් ලැබෙන්න ජීවක වේදතුමා තමයි භික්ෂුන් වහන්සේලා මේ ගොඩක් වෙලාවට අසනීප වෙනවා දැකලා ජීවක වේදතුමා කියනවා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සලා අසනීප වෙනවා ගොඩක්. ඒ නිසා භික්ෂුන් වහන්සලාට ශක්මනත් ජනසාගරයක් අනුදරින්න කියලා. ඒ අනුව තමයි භාග්‍යතුන් වහන්සේ අනුජානාම් භික්කවේ චංකමනංච ජනසාගරංච කියලා මේ ශක්මනත් ජනසාගරයත් භික්ෂුන් වහන්සේලාගේ නිරුක් නිරෝගී භාවය පිණිස අනුදරින්නේ. මේ අනුදරප ජනතාගරය තුළ ඒ නිසා සිද්ධ වෙන්නේ මැද ගිනි ගොඩක් ගහලා තිනවා වටේට භික්ෂුන් වහන්සලා ඉඳගෙන හෝ හිටගෙන ඔය ඉඳලා ඒ තමන්ගේ කය පත් කර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක කුටියක්. මේක යම්කිසි ගෘහයක්. ඒතර ඒක මැද්දේ ගින්නක් තියෙනවා. ඒ ගින්නේ දර දාලා ඇවිලෙන්න තියෙනවා. ඒතර මේ ජනතාගරයට ගිහිලා ගොඩක් වෙලාවට කරන්නේ ගින්න අවුලලා තියෙන ජනතාගරය වටේට ඉන්නවා දොරවල් ජනෙල් ටික වහනවා ටික. වහලා තිබ්බහම ඇතුලේ මේ ගිනි රස්නේ රැඳෙනවා. ඒ ගිනි රස්නේ රැඳුනහම ඒක තුළින් තමන්ගේ කය පත් කර ගැනීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට එබඳු ජනතාගරයට යනකොට ජනතාගරයේ තෙරුන් වහන්සලා ඉන්නවා නම් තේරේ වික්කු අනාපුච්චා කට්ටම් පක්කිකති. තෙරුන් වහන්සලාගෙන් අහන්න නැතුව අර ගිනිගොඩට දර වැඩි ප්‍රදානවා නම් ඒක අනාචාර භාවයක් කියලා කියනවා. ඒතර අපි වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා නම් වැඩිහිටි ස්වාමීන් වහන්සෙන් අහලා ඉන්න ඕනේ මේ ජනතාගරයේ ගිනිගොඩට දර දාන්න. ద్వාරම් පිටහති. තෙරුන් වහන්සලාගෙන් අහන්න නැතුව ජනතාගරයේ දොර වහනවා නම් ඒ දොර වැහිම වැරදි. එතකොට අපි වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ වැඩිහිටියගෙන් අහලා තමයි යන්ත්‍රාගරේ දොර වහන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අනාචාර භාවයක් කියලා සලකන්නේ. ඊළඟට නාන තොටුපළ පිළිබඳ උදක තිත්තේපි. නාන තොටුපළෙත් අපිට තියෙනවා ආචාර අනාචාර භාවය. තේරේ වික්කු ගට්ටයන්තෝපි ඕතරති. එතකොට තෙරුන් වහන්සේලා එහෙම නැත්නම් වැඩිහිටි ස්වාමීන් වහන්සේලා දියට බහිනකොට ඒ දියට බහින වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ ඇඟේ ගැටෙන විදිහට ගැටිලා දියට බහිනවා නම් ඒක අනාචාර භාවයක් වෙනවා. පුරතෝපියෝතරති තෙරුන් වහන්සේලා දියට බහිනකොට ඊට ඉස්සරහින් ගිහිල්ලා දියට බහිනවා. එතකොට ඒක වැරදි. ගට්ට යන්තෝපි නහායති තෙරුන් වහන්සේලාත් එක්ක එකට ඇඟ ගැටෙන ආකාරයට නහනවා නම් ඒක අනාචාර භාවයක්. පුරතෝපි නහායති තෙරුන් වහන්සේලාට ඉදිරියෙන් ගිහිල්ලා නානවා නම් ඒක වැරදි. ගත්ත යන්තෝපි උත්තරති දියෙන් ගොඩ එනකොටත් තෙරුන් වහන්සේලාත් එක්ක එකට ශරීරයේ ගැටෙමින් දියෙන් ගොඩ එනවා නම් ඒක වැරදි. පුරතෝපි උත්තරති තෙරුන් වහන්සේලාට ඉදිරියෙන් දීන් ගොඩට එනවා නම් ඒකත් වැරදි අනාචාර භාවයක් කියලායි සලකන්නේ. ඒතර මේ වාගේ දිය නාමතොටුපලෙත් තියෙනවා නොඑක් නොඑක් අනාචාර භාවයක්. ඒතර මේ බලන්න භික්ෂුන් වහන්සේ කෙනෙක්ට එදිනෙදා භාවිතා වෙන හැම තැනකදීම වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඇසුරු කරද්දී ඒ ඇසුරු කර කිරි කළ යුතු ආකාරයන් අපිට ත්‍රිපිටකයේ ඇසුරෙන් අපිට හමු වෙනවා විශේෂයෙන්ම මේ හැම කටයුත්තක් පිළිබඳව අපිට විනය පිටකයේ මහා වග්ගපාලි, චුල්ල වග්ගපාලි ග්‍රන්ථවල මේ වත් පිළිවෙත් විදිහට මේ දේවල් තියෙනවා අපිට. ඒතර ජන්තාගර වතක් තියෙනවා. උදක චිත්තේදී අපිට ඒ කටයුතු කරන්න ඕනේ ආකාරයන් පිළිබඳව අපිට නොඑක් නොඑක් වත් පිළිවෙත් වලදී සඳහන් කරලා තියෙනවා. ඒකට මේ හැමතැනකදීම එන කරුණු කාරණා තමයි මේ එකතු කරලා තියෙන්නේ බුද්ධ ගෝස්වාමීන් වහන්සේ විශේෂයෙන් මෙතනදී මේ මහා නිදේශපාලී සාරිපුත් මහ රහතන් වහන්සේ සඳහන් කරපු වචන ටිකයි සඳහන් වෙන්නේ. මේ මහා නිදේශපාලීට මේ දේවල් ඒ විදිහට එකතු වෙලා තියෙනවා. ඒතර මේ තැන්වලදී අතර උපසම්පදා භික්ෂුන් වහන්සේලා තනම් දුකුල ඇවතකුත් සිදු වෙනවා මේ දේවල් මේ විදිහට කඩකිරීම කරනවා නම්. ඒතර ආචාර භාවය කියලා කියන්නේ මේකේ අනිත් පැත්ත කියලා අපි දැනගන්නවා. දැන් තෙරුන් වහන්සේලා ගින් අහන්න නැතුව ජනතාගරේ ගින්නට දර දානවා නම් ඒක අනාචාරයක් නම් එහෙම නොදා ඉන්න එක ආචාර භාවයක් වෙනවා. ඒත් ඒ වගේම අන්තරගරම් පවිසන්තෝපි ඇතුළු ගමට පිවිසෙනවා නම් ඇතුළු ගමට පිවිසෙන කොටත් අපට ආචාර භාවයක් අනාචාර භාවයක් තියෙනවා. ඒතර ඇතුළු ගමට පිවිසෙනකොට තේරේ බික්කු ගට්ට යන්තෝපි ගච්ඡති. ඇතුළු ගමට යනකොට දැන් අපි තුමු අපි වික්ෂුන් වහන්සේලා ශේනාසනේ ඉඳලා ගමට පින්න පාත යනවා. ගමට පින්න පාත යනවා නම් දැන් වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඉදිරියෙන් යනවා නම් වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ළඟින්ම වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට ගැටෙමින් යනවා නම් ඒ ගැටෙමින් යෑම කියලා කෙනෙක් අනාචාර භාවයක් කියලා කියන්නේ. ඒතර අපි යම්කිසි පරතරයක් කියලා තමයි යන්න ඕනේ. එතකොට අපිට සාමාන්‍යයෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේලා අපිට කියලා දුන්නේ කාලේ සාමාන්‍යයෙන් එක්කෙනෙක් සහ අනිත් එක්කන අතරේ තියෙන දුර කියන එක අපිට සඳහන් වෙන්නේ ඒක ඉදිරියෙන් යන ස්වාමීන් වහන්සේ පිටුපස බලන්නේ නැතුව යම්කිසි වචනයක් කිව්වොත් ඒ වචනේ ඇහෙන තරම් දුරකින් අපි ඉන්න ඕනේ. ඊට වඩා ගොඩක් දුරින් ඉන්නත් එපා කියලා කියනවා. අපිට මොකද විනය පිටකේ මහා වග්ගපාළියේ ආචාර්යවත උපාධ්‍යායවත කියන තැනදී හම්බ වෙනවා. උපාධ්‍යයන් වහන්සේ සමග ආචාර්යයන් වහන්සේ සමග සද්දි විහාරික අන්තේවාසික කෙනෙක් යනවා නම් පින්ඩපාත යනවා නම් ඒ පින්ඩපාත යනකොට අපිට කියනවා ගොඩාක් දුරින් යන්නත් එපා ගොඩාක් ළඟින් යන්නත් එපා කියලා. නාති দূරේ ගන්තබ්බන් නාට්‍ය අසන්නී කියලා කියනවා. ඊට দূරේ යන්නත් එපා, ඊට ළඟින් යන්නත් එපා. ඊට ළඟින් යන්න එපා කියලා කියන්නේ ඉදිරියෙන් යන ස්වාමීන් වහන්සේ පිටිපස්සට යනකොට හදිස්සිය මොකක් හරි කටයුත්තකට පොඩ්ඩක් නතර වුණොත් නතර වෙනකොට පිටිපස්සේ ඉන්න කෙනා ඒ නතර වීමත් එක්කම ගිහිල්ලා ඉදිරියේ ස්වාමීන් වහන්සේගේ ඇඟේ හැපෙනවා නම් ඒ තරම් ළඟින් ඉන්නවා නම් ඒක වැරදි කියලා කියනවා. ඒ වගේම තමයි දුරින් යන්නත් එපා කියන. දුරින් ගොඩාක් දුරින් යන්න එපා කියලා කියන්නේ මොකද්ද? ඉදිරිය යන ස්වාමීන් වහන්සේ පිටුපස බලන්නේ නැතුව යම් කිසි කටයුත්තක් යම් කිසි වචනයක් කියනවා නම් යමක් සඳහන් කරනවා නම් ඒ කියන දේ Tamanට ඇහෙන තරම් දුරකින් යන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේලා අපිට කියේ මේ පරතරය සාමාන්‍යයෙන් අඩි 6ක විතර පරතරයක් තියාගත්තර කමක් නැහැ. ඊට වඩා ගොඩාක් වැඩි වෙන්නත් එපා ගොඩාක් ලං වෙන්නත් එපා කියලා. එතකොට අඩි 4ක් 5ක් 6ක් මේ වාගේ දුරක් උපරිම තිබ්බට කමන්නේ ඊට වඩා වැඩි දුරක් තියන්න එපා. ඒ වගේම අතර අතරමැද්දෙන් තවත් කෙනෙකුට ගමන් කිරීමට තරම් ඉඩකඩක් තියෙන්න ඕනේ. ඒ තරම් එහෙම ඉඩක් නැති වෙන්න ගොඩාක් ළඟට වෙන්නත් එපා කියලා කියනවා. ඒකයි තේරෝ තේරේ බික්කු ගැටයන්තෝපි ගැච්චටි කියලා කියන්නේ. එතකොට ගමට යනකොට මේ විදිහට යනකොට තෙරුණහසලා ඉතාලම ළඟින් යනවා නම් ගැටෙන තරම් ළඟින් යනවා නම් ඒක සුදුසු නෑ කියලා කියනවා. පුරතෝපි ගච්ඡති තෙරුන් වහන්සේට ඉදිරියෙන් යනවා. දැන් ගමට යනකොට අපි යම් ලාබාල කෙනා යන්න ඕනේ වැඩිහිටි කෙනාට පිටිපස්සේ. හැබැයි වැඩිහිටි කෙනාට ඉදිරියෙන් යනවා නම් ඒක වැරදි කියලා. ඉතින් හදිස්සි අවස්ථාවක් සමහර වෙලාවට ඇති වෙන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට මේ කුඩා ස්වාමීන් වහන්සේ ලාබාල කෙනා තමයි පාර දන්නේ. ඒතර තෙරුන් වහන්සේ කෙනා ඔබ වහන්සේ ඉස්සරහින් ගිහිල්ලා වරලා මේ පාර පෙන්වන්න කියලා. ඒකට මේ වෙලාවට ඉදිරියෙන් ගියාට අනාචාරයක් වෙන්නේ නැහැ ඒක. හැබැයි එහෙම නැතුව තමන් අර තෙරුන් වහන්සේ කෙරෙහි නොසලකමින් උන්වහන්සේට අගෞරව සම්ප්‍රයුක්තට ඉදිරියෙන් යනවා ඒ ඉදිරියෙන් යන අනාචාර භාවයක් කියලයි සඳහන් කරන්නේ. පුරතෝපි ගච්ඡති තෙරුන් වහන්සේට ඉදිරියෙන් යනවා. වොක්කම්මච තේරානම් භික්ඛූනම් පුරතෝ පුරතෝ පච්චති. ඒතර වොක්කම්මච කියන වචනේ පිළිබඳව පැහැදිලි කරන තෙරුන් වහන්සේලා දැක දැකා ඉදිරියෙන් යනවා. ඒතර තෙරුන් වහන්සේලා එනවා කියලා දකිනවා. දැක දැකා තමන් ඉදිරියෙන් ඉදිරියෙන් යනවා නම් අන්න ඒකට කියනවා වොක්කම කියන පදය පැහැදිලි කරන්නේ ටීකාවේ පස්සතෝ අතික්‍රමිත්වා කියලායි කියන්නේ. දැකලත් තෙරුන් වහන්සේලාව ඉක්මවමින් ඉදිරියෙන් යනවා. එහෙම දැක දැක ඉදිරියෙන් යනවා ඒකත් අනාචාර සම්පන්න භාවයක් කියලා කියනවා. ඒ කියන්නේ දැන් මුල සඳහන් කරේ අපි සියලු දෙනාම එකට ගමන් කරන වෙලාවක් එකට ගමන් කරන වෙලාවක ඉදිරියෙන් ගමන් කිරීම වැරදි. දැන් මේ කියන්නේ අපි එකට නෙවෙයි සමහර වෙලාවට අපි ටිකක් කණ්ඩායම් දෙකක් විදිහට අවස්ථා දෙකකට යනවා. දෙකකදී යනකොට අපි අපිටම ලාභාල කෙනා ටිකක් ඉස්සරහින් ටිකක් දුරින් යනවා. යනකොට දකින්න පිටිපස්සෙන් තෙරුන් වහන්සේ කෙනෙක් එනවා. දැකලා උන්වහන්සේ දැන් ළඟට ආවොත් එහෙනම් මට උන්වහන්සේ පිටිපස්සෙන් යන්න වෙනවා. ඒ හින්දා උන්වහන්සේ එන්නේ ඉස්සරින් මම යන්න ඕනේ කියලා දැක දැක ටික ටික ඉස්සරහට ඉස්සරහට යනවා නම් ආන් එහෙම යන එක තමයි කියන්නේ වොක්කම්මච තේරානන්දිප්පෝනම් පුරතෝ පුරතෝ ගච්ඡති කියලා. තෙරුන් වහන්සේලා දැක දැක ඉදිරියෙන් යනවා නම් ඒක අනාචාර භාවයක් කියලායි සඳහන් කරන්නේ. යානිති තානි කුලානි හොන්ති කුලානං ඕවර යානිති තානි කුලානි හොන්ති කුලානං ඕවරකානි ගූල්හානිච පටිච්චන්නානිච යත්ත කුලිත්‍යෝ කුල කුමාරියෝ නිසීදන්ති තත්ත සහසා කවිස්සති ඊළඟ කාර්ය සඳහන් කරනවා සමහර වෙලාවට යම් යම් ගෙවල් වල ගිහි ගෙවල් වල ගූල්හානි පටිච්චන්නානි සැඟවුණු කාමර තියෙනවා. සැඟවුණු කාමර තියෙනවා. ඒ සැඟවුණු කාමරවල කුල ස්ත්‍රීන් කුල කුමාරීන් හිඳගෙන ඉන්නවා. ඒතර සමහර වෙලාවට ගෙවල් වල කුල ස්ත්‍රීන් කුල කුමාරීන් හැමතැන ඉන්නේ නැහැ. ටිකක් ඉදිරියට ගොඩක් ඉන්නේ නැතුව ටිකක් සැඟවුණු කාමරවල සැඟවිලා ටිකක් ඉන්න භාවයන් සමහර වෙලාවට තියෙනවා. එහෙම අවස්ථාවල ඒ වාගේ සැඟවුණු කාමරවලට ඊටා මහා පිවිසෙනවා නම් හදිස්සියෙම අපි කියන්නේ කඩාන බිඳගෙන යනවා කියලා කියන්නේ. ඒ විදිහට එවඳු ස්ත්‍රීන් ඉඳගෙන ඉන්න සැඟවුණු කාමරවලට කඩාන බිඳගෙන යනවා නම් වහා පිවිසෙනවා නම් අන්න ඒක අපිට කියනවා අනාචාර භාවයක් කියලා. ඒ වගේම කුමාර කස්සප ශ්‍රී සම්පරාමස්ති කුල කුමරුවන්ගේ හිස පිරිමදිනවා. ඒ කියන්නේ දැන් අපි ඇතුළු ගමට ගිහිල්ලා වෙලා ඒක ඉතින් ඇතුළු ගමේ වෙන්නම ඕනේ නැහැ. සේනාසන ඇතුළු වුණත් ඉතින් එක්තරා විදිහට අනාචාර භාවයක් තියෙනවා. අපි ඉතින් යන ගමන් දැන් කාන්තා අයගේ හිස පිරිමැදුවොත් එහෙම කාය සංසර්ග ශික්ෂාපදයක් කැඩෙනවා. ඒ නිසා ඒ කාය සංසර්ග සංඝාදි ශික්ෂාපදයක් වෙන නිසා ගොඩක් වෙලාවට භික්ෂුන් වහන්සේලා ස්ත්‍රී ළමයින්ගේ කුඩා දරුවන්ගේ හිස පිරිමැදින්නේ නැහැ කිසි වෙලාවක. හැබැයි පිරිමි ළමයින්ගේ සමහර වෙලාවට හිස පිරිමැදිනවා. යනකොට ඉතින් පොඩි ලස්සන ළමෙක් නම් ඉතින් ඔළුව අත ගාලා ආ කොහොමද පොඩි ගොඩාක් කියලා සමහරලාට ඕනම් පොඩි තට්ටුවකුත් දාලා යනවා. ඒතර ඒක අපිට කියනවා අනාචාර භාවයක් කියලා. වික්ෂුවක් කරන්න සුදුසු නැති දෙයක් කියලා සඳහන් කරන්නේ. ඒතර ඒකයි සඳහන් කරන්නේ මේ ඇතුළු ගමේ ගෙවල් වලට ගිහිල්ලා වරලා කතා බහ කර කර ඉන්නකොට පොඩි ළමයි එනවා නම් පොඩි ළමයි එන අයගේ ඔළුව අත ගන්නවා නම් ඒ ඔළුව අත ගෑම කියලා කියන එක අනාචාර භාවයක් කියලා කියන එක බලන්න කොයිතරම් ඊටාම සංකීර්ණ ඊටාම සියුම් විදිහට මේ බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ කර්ම කාරණා අපිට ඉදිරිපත් කරනවා. මේ කාරණා අතර බුදුගොස් ස්වාමීන් වහන්සේගේ නෙමෙයි මහා නිද්දේශපාලී සාරිපුත මහරහතන් වහන්සේ කියලා තියෙන කරුණ. ඒතර සාරිපුත මහරහතන් වහන්සේ කියපු කරුණ ටික බුදුගොස් ස්වාමීන් වහන්සේ විශේෂ මාර්ගයට අරගන්නවා. අරගෙන ඉදිරිපත් කරනවා. ඉතින් මේ හැම එකක්ම අපේ සීලය කියන තැන තියෙන දේවල්. ඒතර අපි සමහර වෙලාවට දකින්නේ සීලය කියන එකෙන් අපි රකින්න සිල්පද ටික ප්‍රධාන සිල්පද ටික ගැන විතරයි. දැන් සමහර වෙලාවට සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රධාන ශිල්පද 10ක් රකින්න කුඩා ශිල්පද 75ක් තියෙනවා උන්වහන්සේලාට. ඒතර මේ ශිල්පද ටික රැකගෙන ඉන්නවා. එතකොට සමහර වෙලාවට තියෙන උතරින් කුඩා ශිල්පද පිළිබඳව ගිහි සමාජිත දන්නේ නැහැ. දන්නේ ප්‍රධාන ශිල්පද 10 විතරයි. එතකොට මේ ප්‍රධාන ශිල්පද 10 මොකක් හරි ශිල්පදයක් කැඩෙනවා නම් එතකොට ඒ අය සමහර වෙලාවට අපිට චෝදනා කරනවා. ඉතින් මේ අය දුසිල්වත් යනාදී වශයෙන් චෝදනා කරනවා. හැබැයි ඒ සිල්පද ආරක්ෂා කළ යුතුයි අනිවාර්යෙන්ම. ඒ සිල්පද වලට එහා ගිය තවත් විශාල සීලයක් අපි ගාව තියෙනවා. ඒකත් අපි දැනගෙන ඉන්න ඕනේ. වික්ෂුන් වහන්සේලා මේ සිල්පද 10 විතරක් නෙවෙයි රකින්නේ. ඊටත් වඩා විශාල සීලයක් රකින්න ඕනේ කියන කාරණේ දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට අනෙක් පැත්ත තමයි වික්ෂුන් වහන්සේලා සමහර වෙලාවට කල්පනා කරනවා අපි ප්‍රධාන සිල්පද 10 එහෙම නැත්නම් දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා තියෙන ප්‍රධාන ශිල්පද 227ක් තියෙනවා. මේ 227 රැකගෙන ඉන්නවා. ඒකෙනුත් වර්තමානයේ යෙදෙන්නේ නැති ශිල්පද බොහොමයක් තියෙනවා. ඒතකොට වර්තමානයේ යෙදෙන ශිල්පද ටික රැකගෙන ඉන්නවා. සමහර වෙලාවට කල්පනා කරනවා ඉතින් අපි බොහොම ශිල්වත්නේ. ඒ නිසා අපි ශිල්වත් පිරිසක් කියලා සමහර වෙලාවට මේ ශිල්පද මොනවා හරි කඩන සෙසු අය දුසිල්වත් කියලා සලකන අවස්ථාවලුත් තියෙනවා. හැබැයි ඒ හැම තැනකදීම බලන්න ඕනේ අපි සීලය කියලා මේ ප්‍රධාන ශික්ෂාපද ටිකට එහා අපිට රකින්න තව විශාල දෙයක් තියෙනවා. මේ ආචාර ගෝචර සම්පන්න භාවී කියලා කියන එකත් අපේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ කොටසක් විදිහටයි අපට සඳහන් කරන්න. ඉතින් ඒ නිසා මේ ඊටාම සියුම් කොටස් පිළිබඳව අපි දැනගෙන ඉන්න වෙනවා. ඒතර මෙන්න මේ විදිහට කායික අනාචාර භාවයක් කියලා. ඒකට ඔය අනාචාරයේ නොමැති පැත්ත ආචාරය, කායික ආචාරය. ඊළඟට අපිට දක්වනවා වාචසික අනාචාරයක් පිළිබඳව. වචනයෙන් සිද්ධ වෙන අනාචාරයකුත් වෙනවා. ඒකත් සඳහන් කරන අර විදිහටම ඉදීකච්චෝ සංඝගතෝපි අචිත්තීකාරකතෝ. ඉතින් මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් සංඝයා මැදට ගිහිල්ලා අගෞරව සම්ප්‍රයුක්ත විදිහට තේරේ වික්කු අනාපුච්චා ධම්මං බාති. ස්ථවිර භික්ෂුන් වහන්සේලාගෙන් අහන්නේ නැතුව බණ කියනවා. ඒකට ඒක වැරදි. එතකොට අපි අපිටම සමහර වෙලාවට ශ්‍රේනාසනේ ප්‍රධාන ස්වාමින් වහන්සේ සේනාසනේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ වුණාට ඊට වඩා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා පව දැන් විශේෂ තැනකදී ඇවිල්ලා ඉන්නවා. ඒතර උන්වහන්සේලා වැඩිහිටි කෙනෙක් ඉන්න වෙලාවකදී ධර්මදේශනාව කියන එක හැම වෙලාවකම තේරාදෙයයන් කියලා සඳහන් කරලා තෙරුන් වහන්සේට තමයි අයිති දෙයක් කියලා තියෙන්නේ තේරාදෙයයන්. ඒතර තෙරුන් වහන්සේටයි ධර්මදේශනාවේ අයිතිය තියෙන්නේ. ඒතර තෙරුන් වහන්සේ කෙනෙක් ඉන්න වෙලාවදී අපි තෙරුන් වහන්සේගෙන් අවසර ගන්න නැතුව අනෙක් පිරිසට බණ කියනවා නම් ඒ බණ කීම කියලා කියන එක අනාචාරයක් වාචසික අනාචාරයක් කියලා සඳහන් කරනවා. එතකොට ඒ වෙලාවට තෙරුන් වහන්සේ අනිවාර්යයෙන්ම අවසර ගන්න ඕනේ. දැන් සමහර වෙලාවට පිරිසක් ඉන්න තැනක විශේෂයෙන් සංඝයා ඇස්සලා ඉන්න වෙලාවක කවුරු හරි කතා කරනකොට මුල් මූලාසනයේ ඉන්න ස්වාමීන් වහන්සේගෙන් අවසර ගන්නවා. මූලාසනයේ වැඩ වාසය කරන මේ මේ මේ මේ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි කියලා කියනවා. එතකොට සමහර වෙලාවට අනෙක් කටේ තන ඔන්න ලොකු හාමුදුරුවන්ගෙන් ලකුණු දාගන්න අර වැඩිහිටි ස්වාමීන් වහන්සේගෙන් ලකුණු දාගන්න දැන් ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ නම කියලා අවසර ගත්තා කියලා. ඒතර මේ අවසර ගැනීමේ සම්ප්‍රදාය අපේ ශාසනයට ඇතුළු වෙන්නේ මෙන්න මේ අනාචාර වාචික අනාචාර ආචාර භාවයත් එක්ක. අපේ ශික්ෂාපද වශයෙන් තියෙන අත්‍යම තෙරුන් වහන්සේගෙන් අවසර ගන්න නැතුව ධර්මදේශනා කරනවා නම් දුෂ්කර ආපත්‍යක් සිද්ධ වෙනවා. ඒකට ඒ නිසා මේ බලන්න ත්‍රිපිටකයේ අපට හමු වෙන විනය කරුණු ඔස්සේ තමයි අපේ සංඝ සමාජය ගොඩනැගිලා තියෙන්නේ. අපි ස්වාමින්වහන්සේලා ඒ අනුව තමයි වැඩිහිටි ස්වාමින්වහන්සේගේ මූලාසනයේ ස්වාමින්වහන්සේගෙන් අවසර අරගෙනීමක් කරන්නේ. ඊට පස්සේ සෙසු සංඝයාගෙන් අවසර ගන්න ධර්ම දේශනා කරන කතා කරන ඉස්සෙල්ලා. ඒ අවසර ගත්තේ නැත්නම් ඒක අනාචාර භාවයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අර ලොකු හාමුදුරුවන්ගේ ලකුණු දාගන්න නෙවෙයි බණ කියනකොට අවසර ගන්න. එතකොට ඒක ආචාර භාවයක් වෙන්නේ. පඤ්ඤං විසජ්ජේති ප්‍රශ්න විසඳනවා. ඒ කියන්නේ තරුණ වහන්සලා ඉන්න තැනකදී වැඩිහිටි ස්වාමීන් වහන්සලා ඉන්න තැනදී වැඩිහිටි ස්වාමීන් වහන්සලෙන් අහන්නේ නැතුව ප්‍රශ්න විසඳනවා. දැන් උදාහරණයක් විතර මේක සාමාන්‍ය සමහර වෙලාවට වෙන්න පුළුවන් දේවල් මේවා. දැන් සමහර ලාවට ධර්ම දේශනා කරන්න ගියාම අවසර ගන්න එක නම් අර අපේ මේ පුරුද්දට දැන් අවසර ගන්න. ඒක අර පුරුද්දක් විදිහට ඇවිල්ලා සමහර ලාවට විශේෂයෙන් ඒක අපිට සිහිපත් කරගන්න ඕනේ නැහැ. හැබැයි හිතන්න දැන් භික්ෂුන් වහන්සලා කීප දෙනෙක් ඉන්න වැඩිහිටි භික්ෂුන් වහන්සලා කුඩා භික්ෂුන් වහන්සලා මේ පිරිසක් ඉන්න තැනකදී කවුරු හරි මොකක් හරි ප්‍රශ්නයක් අහනවා. අපි හිතමු කුඩා වික්ෂුන් වහන්සේ කෙනෙක් අපෙන් ප්‍රශ්නයක් අහනවා කියලා විනය කර්මයක් අහනවා කියලා. ඒතර එතන ඉන්නවා තෙරුන් වහන්සේලා. එතන ඉන්නවා ඊට වඩා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා. ඒතර අපි මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඉන්න තැනක දැන් අපෙන් තමයි ඇවිල්ලා අහන්නේ. ආ මේ ස්වාමීන් වහන්සේගෙන් මේක අහුවොත් දැනගන්න පුළුවන් කියන විශ්වාසය සමහරලාවට පොඩි කෙනෙක් ඇවිල්ලා එහෙම නැත්නම් ගිහි කෙනෙක් ඇවිල්ලා අපෙන් අහන ස්වාමීන් වහන්සේ මේ අහවල් කාරණේ මේක කොහොමද? මේක අපිට කොහොම කොහොමද ඒක විනය විනයානුකූල භාවය කියලා ප්‍රශ්නයක් අහනවා. එහෙම නැත්නම් ධර්ම කරුණක් මෙන්න මේ අභිධර්මයේ මේ කාරණේ කොහොමද? නැත්නම් මේ අහවල් සූත්‍රය මේ පැහැදිලි කිරීම කොහොමද අපි ගන්නෙ කියලා දැන් අපි ගාවට ඇවිල්ලා අහනවා. හැබැයි එතන ඉන්නවා තව තෙරුන් වහන්සේ කෙනෙක්. ආන් මේ තෙරුන් වහන්සේ ඉන්න වෙලාවේදී අපි හිතුවොත් එහෙම ඉතින් මගෙන් මේ ඇවිල්ලා අහන්නේ සමන් උත්තර දුන්නත් කමන්නේ නැහැ කියලා. ආන් ඒක වැරදි. ඒකට ඒ වෙලාවට සඳහන් කරනවා තෙරුන් වහන්සේගෙන් අවසරයක් අරගන්න ඕනේ. තෙරුන් වහන්සේගෙන් අවසරයක් අරගෙන වැඩිහිටි ස්වාමීන් වහන්සේ ඉන්න කෙනාගෙන් අවසරයක් අරගෙන තමයි අර ප්‍රශ්නේ විසඳන්න ඕනේ. එහෙම නැත්නම් ඒක වාචසික අනාචාරයක් කියලා සඳහන් කරනවා. පාතිමොක්කං උද්දිශති තෙරුන් වහන්සේලාගේ විමසන නැතු පාමොක්ක දේශනාව. දැන් පාමොක්ක දේශනාව කළා කියන්නේ පොහේට පොහේ කර්මයේ වශයෙන් අඩමසකට සැරයක් භික්ෂුන් වහන්සේලා එකතු වෙලා සීමාවක් රැස්ලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ප්‍රාතිමෝක්ෂ සීලය ප්‍රාතිමෝක්ෂයේ ශික්ෂාපද දේශී 27 සජ්ජහායනයක් කරනවා උදෙසීමක් කරනවා. ඉතින් උදෙසද්දී ඒකත් සඳහන් කරනවා කිලින්ම තේරා දෙයියන් පාතිමොක්කන් කියලා සඳහන් කරන පාමොක් උදෙසන එකක් තෙරුන් වහන්සේට තමයි වැඩි හිටි කෙනාට තමයි අයිති. හැබැයි වැඩි හිටි කෙනාට අයිති වුණාට වැඩි හිටි කෙනාට අවසර දෙන්න පුළුවන් වෙන කෙනෙකුට සාමක දෙසන්න. ඉතින් අපි ලාබාල කෙනෙක් ඇවිල්ලා සංගම අතර ගිහිලා සංගයා පාමක දෙසන් රැස් වෙලා ඉන්න වෙලාවට අපි අවසර ගැනීමකින් තොරව පාමක දෙසනවා නම් ආන් ඒ පාම දෙසීමත් වාචසික අනාචාරයක් සඳහන් කරනවා. ඊට පස්සේ එනවා ටික කෝපි වනති. සිටිවනම කතා කරනවා. ඉතින් ඒකත් අර කලින් සඳහන් කරපු අර කායික අනාචාරය වගේම තමයි මේකත් වාචසික අනාචාරයක් විදිහටත් යනවා. සමහරලාවට තෙරුන් වහන්සේ ඉඳගෙන ඉන්නවා අපි හිතගෙන එතෙන්ට ගිහිලා කතා කරනවා නම් ඒකේ කායික අනාචාර භාවිකුත් වෙනවා වාචික අනාචාර භාවිකුත් වෙනවා බාහා වික්කේපකෝපි බණති බාහුව විසිරුවමින් අර අත්‍යහාර මෙහාට කරමින් විසිරුවමින් කතා බහ කරනවා ඒක වාචසික අනාචාරයක් කියලා සඳහන් කරනවා ත්‍රොන්න ඔය විදිහට ඒ වගේම අන්තරකරම් පවිට්ඨෝපි ඉත්තිං වා කුමාරින් වා ඒව මාහ ඉත්තන්නාමි ඉත්තං ගොත්තේ කිං අත්ති යාගුවත්ති බත්තං අත්ති කාදිනියන් අත්ති කිං පිවිස්සාම කිං කාදිස්සාම කිම්බුද්දසාම කිංආමි දසතාති විකලප්ති. මේවා සමහර වෙලාවට අපේ සංඝ සමාජය තුළ උනත් අපිට සමහර වෙලාවට දකින්න ලැබෙනවා. මේවා අපි හිතන්නේ නැහැ ඉතර ඉතර හිතන්නේ නැතුව අපි ගොඩක් වෙලාවට සමාජශීලී වෙන්න, සුහදශීලී වෙන්න ගියහම වික්ෂුන් මහන්සවර සිද්ධ වෙන්න පුළුවන් දේවල්. මේ සුහදශීලී භාවයේ සමාජශීලී භාවය ඇති වුනහම සමහර වෙලාවට කුල කුමාරීන්ට කුල ස්ත්‍රීන්ට කතා කරන මෙනම් නැත්තිය ඒකද නම් මේ පාලිය පරිවර්තන කිරීම වශයෙන් ඉත්තන්නාමී ඉත්තන් ගොත්තේ කියන එකයි මෙනම් මෙත්තිය මෙනම් ගෝත්‍රෙත්තිය කියලා අපිට ගන්න ඕනේ. මේක එහෙම නෙවෙයි. අපි සාමාන්‍ය සමාජයට ආවම සමහර ලාවට එක්කෝ අක්කේ කියලා හරි වෙන්න පුළුවන්, නැන්දේ කියලා හරි වෙන්න පුළුවන්, සමහර ලාවට නෑකමක් මොකක් හරි කියලා. මේ අහවල් අක්කේ ආමී මොනවද කන්න තියෙන්නේ? නැද්ද? කන්න මොකවත් නැද්ද? මොනොත් නැද්ද? බොන්න දේවල් මොකුත් නැද්ද? මොනවද අපිට ආවට කන්නවත් දෙන්නේ නැද්ද මොකවත්? මෙන්න මේ විදිහට මේ වගේ කතාවක් වික්ෂුන් වහන්සේ කෙනෙක් කියවුවොත් ඒක සමහර වෙලාවට අපිට හිතෙනවා අපිට ගොඩාක් ඉතින් සමීපයි ස්වාමීන් වහන්සේ. සමීප භාවයත් එක්ක මේවා කතා කරන්නේ. එහෙම කියලා අපිට අර ගිහි කෙනාට මේ ස්වාමීන් වහන්සේ කෙරෙහි ඇති වෙන්නේ හිතවත් භාවයක්. හැබැයි මේ හිතවත් භාවයේ ඇතිවීමත් එක්ක ස්වාමීන් වහන්සේගේ අරදේ තුල උන්වහන්සේගේ සීලය තමයි අපිරිසිදු වෙන්නේ. අනාචාර භාවයක්. ඒකයි බොහොම පැහැදිලිව මේ මහානිදේශාලී අපිට සඳහන් කරන්නේ අතුළු ගමට ගිහිල්ලා අතුළු ගමට ගිහිල්ලා වෙන්න ඕනේ මේක ඉතින් මේ වාගේ දෙයක් සේනාසනේදී වුණත් වෙන්න පුළුවන් බැරි කමක් නැහැ. ඉතින් අතුළු ගමට ගිහිල්ලා සිද්ධ වීම කියන එක ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දෙයක්. අතුළු ගමේදී මේ වාගේ සමහර වෙලාවට මේ විදිහට කියන්න පුළුවන්. එතකොට ඒ අය ආවහම කවුරු හරි දන්න අඳුරන කෙනෙක් ආවනම් අපිට ගිහිල්ලා කරලා කතා කරලා ආ කොහොමද ආ මෙහිමයි කොහොමද ඉතින්තොරතුරු මොනවද නැද්ද අපිට කන්න බොන්න මොකද කැඳ නැද්ද බත් නැද්ද එහෙම නැත්නම් මොනවද කන්න දෙයක් එහෙම නැද්ද මොනවද බොන්න දෙයක් නැද්ද මෙන්න මේ විදිහට අහනවා නම් ඒක කියනවා අනාචාර භාවයක් කියලා ඊළඟට ඔන්න මේ කියපු කායික වාචික අනාචාරයේ නොකිර නොකරනවා නම් ඒ නොකිරීමට තමයි ආචාර සම්පන්න භාවය කියලා කියන්නේ හැබැයි ආචාර සම්පන්න භාවයට ආවහම ඉතින් ওই ටික නොකර ඉඳීම විතරක්ම හරියන්නේත් නැහැ. ඊට එහා ගිය ආචාර සම්පන්න භාවයක් තියෙනවා. ආචාර භාවයක් තියෙනවා. ඒතට ඒ ආචාර භාවයත් අපිට සදාහන් කරනවා. ඒකයි අපිට වික්ඛු සගාරෝ සප්පතිස්සෝ හිරෝත්ප්ප සම්පන්නෝ යනාදී වශයෙන් පටන් ගන්න. එතනදී අපිට කියලා පටන් ගන්න වචනේ පිළිබඳව සඳහන් කරනවා අපිට වික්ඛ්‍යනාදී සඳහන් කරන වික්ෂුන් වහන්සේලාගේ ආචාර දැක්වීම වශයෙන් සඳහන් කරපු අර්ථකථා වචනය. එහෙම නැත්නම් දැන් මහානිද්දේශපාලී තියෙන වචනයක් නෙමෙයි මෙතනින් ඉදිරියට සඳහන් කරන්නේ මහානිද්දේශපාලී මේ කරුණ ටික සඳහන් කරන්නේ අර කායික ආචාර අනාචාර භාවය තමයි සඳහන් කරේ කායික වාචික අනාචාර ආචාර දෙක ඊට පස්සේ හැබැයි බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ අර්ථ කතාවෙන් අරගෙන දක්වනවා ඊට එහා ගිය තවත් ආචාර භාවයක් අපිට තියෙනවා ආචාර භාවය තුළ ඊට එහා ගිය තව කරුණු කාරණා කීපයක් තියෙනවා මොනවද ඒකයි කිව්වේ සගාරවෝ සප්පතිස්සෝ හිරොත්ප්ප සම්පන්නෝ භික්ෂුන් වහන්සේ සෙසු වැඩිමහලු භික්ෂුන් වහන්සේලා කෙරෙහි සගාරවෝ ගෞරවය සහිතව සප්පතිස්සෝ යටහත් පැවතුම් නැතිව අපි කියන බුහුමන් සහිතව කියලා. හිරොත්ප්ප සම්පන්නෝ ලැජ්ජා බියෙන් යුක්තව හිරි ඔත්ප්ප කියන එක තමයි හිරොත්ප්ප කියලා කියන්නේ. හිරි කියන්නේ ලැජ්ජාව, ඔත්ප්ප කියන්නේ බය. ඒතර වැඩිමහල් භික්ෂුන් වහන්සේලා කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත භාවය තියෙන්න ඕනේ. වැඩිමහල් භික්ෂුන් වහන්සේලා කෙරෙහි යටහත් පහත් භාවය තියෙන්න ඕනේ. වැඩිමහල් භික්ෂුන් වහන්සේලා කෙරෙහි හිරි ඔතප් ඇති භාවය, ලැජ්ජාදිය සහිත භාවය තියෙන්න ඕනේ. ක්ෂණිවත්ෝ මනාකොට ශේකියා ශික්ෂාපදවල තියෙන විදිහට සිවුරු හැඳ පෙරව දෙක තියෙන්න ඕනේ. සුනිවත් සුනිවත්ත කියන්නේ මනාකොට හැඳ කියලා කියන්නේ අඳනේ ඉඳීම ගැන සඳහන් කරන්නේ. සුපාරුතෝ ඒ මනාකොට සිවුරු පෙරවීම ගැන සඳහන් කරන්නේ මේ තනිකර දෙකට සිවුරු පෙරවන ආකාරය ගැන. ඒතර අපිට අඳින අඳින ආකාරයත් අපිට සඳහන් කරලා තියෙනවා. මේක එක එක තැන්වලින් බුස් පහත් වෙන්නේ නැතුව පරිමණ්ඩලාකාරව අඳිනේ අඳින්න ඕනේ කියලා. ඊට පස්සේ සිවුරු පෙරවන ආකාරය සඳහන් කරනවා. ඒ ඒ තැන් වලින් උස් පහත් වෙන්නේ නැතුව පරිමණ්ඩලාකාරව සිවුරු පෙරවීම තියෙන්න ඕනේ. ඒකට එහෙම නැතුව ශරීරයේ යම් යම් කොටස් විවෘත වන ආකාරයට සිවුරු පෙරවනවා නම් ඒ සිවුරු පෙරවීම මේ සුනිමත්ව සුපාරුත භාවයට එන්නේ නැහැ. ඒක අනාචාර භාවයකට යනවා. ඒ නිසා ආචාර සම්පන්න වෙන්න නම් භික්ෂුවක් මනාව සිවුරු පෙරවලා තියෙන්න ඕනේ. එතන ඉතින් අපිට අර්ථ කතා සඳහන් නම් සිවුරු තියෙන්න ඕන ප්‍රමාණය අපේ කකුලේ තියෙනවා ධනිස් ඇට කියලා තියෙනවා ධන හිසේ තියෙන ඇට ඇටකටුවක් මේ ඇටකටුවේ යටට අඟල් 8ක් අඟල් 8ක් කියලා කියන්නේ අඟලක් කියලා කියන්නේ මෙන්න මේ එකක් එක ඇඟිල්ලක් අඟලක් කියන්නේ අඟල් 4ක් තියෙනවා මෙතන මේ වාගේ තව 4ක් විතරම අඟල් 8ක් එතකොට ධන හිසේ සිට යටට අඳනය අඟල් 8ක් තමයි යටට පාත් වෙන්න ඕනේ ඊට වඩා පාත් වුනොත් ඊට වඩා පාත් වීම ශේකිය ශික්ෂාපදයකට පටහැනි ඒතර එතන ශේකිය ශික්ෂාපදයක් කැඩෙනවා නිසා අන්දරේ ආදිනකොට භික්ෂුන් වහන්සේ කෙනෙක් ඊටාම සීරුවෙන් මේක අවබෝධය තියාගන්න ඕනේ. මේ අඟල් 8ක් තමයි හරියටම දාන හිසේ ඉඳලා පහළට තියන්න ඕනේ. එතකොට අර අපි අඳනේ අඳිනකොට සමහර වෙලාවට බිමට එනකන් කකුලේ ගොක් පැටේ දක්වා මේක වුණොත් එතකොට ඒක සුදුසු නෑ කියලයි සඳහන් කරන්නේ. ඊළඟට එතනින් එහාට සඳහන් කරනවා සුනිවත්තෝ සුපාරිතෝ පාසාදි කියන අදික්කන්තේන පටික්කන්තේන ආලෝකිතේන විලෝකිතේන සම්මිංජිතේන ප්‍රසාරිතේන පැහැදීම එළවන සුළු ආකාරයට දකින අයට පැහැදීමක් ඇති වෙන විදිහට ආලෝකිත අභික්කන්ත පටික්කන්ත යෑම් ඊම් ආලෝකිත විලෝකිත ඉදිරිපස බැලීම් පිටුපස බැලීම් සම්මිජ්ජ ප්‍රසාරිත අත්පා හැකිලීම් දිගු කිරීම ඔක්කිත චක්කු යටට හෙළන ලද ඇස් ඇතිව ඉතින් ඒක සඳහන් කරන යුගමත්ත දස්සාවි කියලා සඳහන් කරන මේ යුග මාත්‍රයක් ඒ කියන්නේ විය ගහක් පමණ ප්‍රමාණයක් ඉදිරිය බලාගෙන ගොඩාක් ඈත බලන්නේ නැතුව ඉරියාපත් සම්පන්නව මනා ඉරියව්වලින් යුක්තව ගමන් කරන්න ඕනේ කියලා. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ කියලා කියන්නේ ඉන්ද්‍රයන් රැකවල් කොට පවත්වනවා කියන එක. ඉන්ද්‍රියන් රැකවල් කරනවා කියලා කියන්නේ දැන් ඉන්ද්‍රියන් කියලා ගමු අපි ඇස, කන, නාසය මේ ආදී අපි නොඑක් නොඑක් අරමුණු ගන්න ඉන්ද්‍රියන් තියෙනවා. ඒ අරමුණු ගන්න ඉන්ද්‍රියන් අපි එක්තරා විදිහකට ආරක්ෂාකාරීව අරමුණු අරගන්නවා. ආරක්ෂාකාරීව අරමුණු ගන්නවා කියන එක අදහස් කරන්නේ නැහැ. අපි ඇස් දෙක වහගෙන ඉන්නවා කියන එක. එහෙනම් කන් දෙක, ඇබ දෙකක් ගහන කන් දෙක වහගෙන ඉන්නවා කියලා කියන්නේ එහෙම ඉන්නවා නම් ඇස් පේන්නේ නැති එකනා තමයි හොඳම ඉන්ද්‍රිය සංවරයක් තියෙන කෙනා බවට පත් වෙන්නේ. එහෙම නෙවෙයි මේ කියන්නේ. මේ ඉන්ද්‍රියන් වලින් අපි නොඑක් නොඑක් අරමුණු අරගන්නකොට ඒ ඒ තුලින් අපිට කෙලෙස් ඇති විහිකී ආකාරයක් වෙනවා. ඒ කෙලෙස් ඇති විහිකී ආකාරය කෙලෙස් ඇති නොවන විදිහට ඉන්ද්‍රිය සංවර භාවයට පත් වෙනවා. ඉතින් ඒක අපි ඉන්ද්‍රිය සංවර සීලයේදී කොයි විදිහට මේක අපි සලකා ගන්න කියලා විශේෂයෙන් සාකච්ඡා කරනවා. ඒ ඉන්ද්‍රියස ගුත්තද්වාරෝ කියන වචනෙන් අදහස් කරන්නේ ඉන්ද්‍රයන් එක්තරා විදිහකට ආරක්ෂාකාරී විදිහට මේ ඉන්ද්‍රයන් වලින් අපිට අරමුණු ගන්නකොට අපිට කෙලෙස් ඇති නොවන ආකාරයට කෙලෙස් ඇතිවීම වළක්ව ගන්න අපි කටයුතු කරනවා කියන එකයි. භෝජනී මත්ඤ්ඤෝ කියලා කියවහම භෝජනී ප්‍රමාණය දැනගෙන සිව්පස්සේ පරිභෝග කරනවා කියන එක. ප්‍රමාණය දැනගෙන සිව්පස්සේ පරිභෝග කරනවා කියලා කිව්වහම අතර මෙතනදී භෝජන පිළිබඳව සඳහන් කරාට භෝජන කියන වචනයෙන් සඳහන් කරනවා භෝජන විතරක් නෙමෙයි සිව්පස්සේ පිළිබඳව ප්‍රමාණ දැනගෙන සිව්පසයෙන් පරිභෝග කිරීම. ප්‍රමාණ දැනගෙන පරිභෝග කරන ආකාරය පිළිබඳ සඳහන් කරනවා පරියේෂණ පටිග්ගහන පරිභෝග ආදී වශයෙන් සියලු ආකාරයෙන්ම අපි මේ සිව්පස පරිභෝගයේදී පමණ දැන පරිභෝග කිරීම කියන එකයි සඳහන් කරන්න කියලා. ඒතර පරියේෂණ පටිග්ගහන මේ හැම තැනකදීමද පරියේෂණ කියලා කියන්නේ අපි සිව්පස්සේ හොයනවා. සිව්පස්සේ හොයා ගන්නකොටත් අපි අපේ අවශ්‍ය ප්‍රමාණය දැනගන්න ඕනේ. ඒතර අවශ්‍ය ප්‍රමාණයට හොයා ගන්න ඕනේ. එතකොට දැන් මෙතනදී භෝජනයේ පිළිබඳව නම් සඳහන් කරන්න පින්ඩ පාතයක් කරගන්නකොට මට අවශ්‍ය ප්‍රමාණයට පින්ඩ පාතයක් කරගන්න ඕනේ. මට අවශ්‍ය ප්‍රමාණයට වැඩිය නැතුව තියෙන ඔක්කොම ටික මම ඉතින් තියෙනවනේ එහෙනම් මම ගන්නවනේ කියලා අරගත්තොත් එතකොට ඒක භෝජනීය මත්ඤ්‍යෝ කියන தത്വයට එන්නේ නැහැ. ඒත් අපි දාණය පිළිගන්නකොට දාණය පිළිගැනීමේදී අපි මට අවශ්‍ය ප්‍රමාණය කොච්චරද කියලා දැනගෙන පිළිගන්න ඕනේ. කරේ දැනගෙන අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් පිළිඅරගෙන විශාල ප්‍රමාණයක් අපි ඉවත් කරනවා නම් ඉවත් කිරීම කියන එක අතරම භික්ෂුන් වහන්සේ කෙනෙකුට සුදුසු නෑ. ඒක අනාචාර භාවයකට යනවා. ඉතින් ඒක තමන් සමහරලාවට තමන්ගේ තමන් ප්‍රමාණය දැනගන්න නැතුව හරියට තමන්ගේ ප්‍රමාණය තේරුම් ගන්න බැරිව මේ තියෙන ආහාරය මට වළඳන්න පුළුවන් දෙයක්ද නැද්ද කියන අවබෝධයකින් තොරව සාමාන්‍ය තමන් වළඳන ප්‍රමාණයක් අරගෙන ඒක වළඳන්න බැරුව ඉවත් කරා කියලා වෙලා එතනදී අපි කියන්නේ නැහැ අනාචාර භාවයක් ඇති වෙනවා කියලා. මේ කියන්නේ සමහර වෙලාවට අපි තමන්ගේ ප්‍රමාණය තමන්ට අවශ්‍ය ප්‍රමාණය තමන් දන්නවා. ඊට වඩා තව ටිකක් වළඳන්න ඕනේ කියලා හිතලා වැඩිපුර අරගන්නවා. එහෙම අරගත්තොත් ඒක තුල තියෙනවා භෝජනේ මත්ඤ්‍යෝ කියන தත්තේ නැතිවීමක්. ඒ වගේම භෝජනේ විතරක් නෙවෙයි දැන් මේ ආහාරය විතරක් නෙවෙයි අනෙක් හැම දෙයක්ම දැන් සිවුරු පිරිකර ආදී. තමන්ට අවශ්‍ය සිවුරු ප්‍රමාණයට වඩා වැඩිපුර විශාල සිවුරු ප්‍රමාණයක් අපි එකතු කරලා තියාගෙන ඉන්නවා. ඒතර එහෙම එකතු කරලා තියාගැනීම භෝජනේ මත්සන්‍යෝ කියන තැන නැති වෙනවා. ඉතින් භෝජනය කියන වචනේ අපිට ආහාරය ගැන සඳහන් කරන්නේ. හැබැයි එතන විසුද්ධි මාර්ග ටීකාවට අහම් ටීකාවේ සඳහන් කරනවා භෝජනේ මත්සන්‍යෝ කියන වචනේට පරිභුංජිතබ්බතෝ භෝජන සංඤිතේ චතුබ්බිදේති පච්චේ පරියේෂණ පටිග්ගහන පරිභෝගාදී වශයෙන් සබ්බසෝ ප්‍රමාණඤ්ඤෝ. ඒතර පරිභුංජිතබ්බතෝ පරිභෝග කළ යුතු වශයෙන් භෝජන සංඤේ සංඥාව ඇති සිව් සිව් ඇදෑරුම ප්‍රති පිළිබඳව පරිේෂණ, පටිග්ගහන, පරිභෝග මේ ආදී වශයෙන් ਸਰවාකාරයෙන්ම ප්‍රමාණය දැන ගැනීම තමයි කියන්නේ භෝජනෙම අත්ඤ්ඤය කියලා කියන්නේ. ඒ වගේම ජාගරීය මනුයුක්තෝ ජාගරීය මනුයුක්තෝ කියලා කියන්නේ ජාගරියාණු යෝගී යෙදিলা. ජාගරියාණු යෝගී කියලා කියන්නේ නිදි වෙරීම කියන එකයි. ඒතර නිදිවැරීම කියලා කියන වචනයත් මෙතන තියෙන සඳහන් වචනයත් අතරේ අපිට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි නිදිවැරීම කියලා කියන එක අපි ඕනෙම දෙයකට ඇහැරලා ඉන්නවා නම් අපි නිදිවැරීමක් කියලා කියනවා. හැබැයි මෙතනදී මේ නිදිවැරීම කියන එක අදහස් කරන්නේ නිකම්ම නිකම් කල්යවන්න නිදිවරනවා නේද? අද සමහරලාට වර්තමානයේදී නිදිවරලා එක්කෝ තමන්ගේ දුරකථනය දිහා බලාගෙන එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ජාලවල යමක් සොයමින් නිදිවරනවා නම් එතකොට ඒ නිදිවැරීම කියලා කියන එක මෙතනදී සඳහන් කරන්නේ නැහැ. මෙතනදී නිදිවැරීම කියලා සඳහන් කරන්නේ නින්දෙහි කල් නොයවමින් වාසය කරනවා කියලා කියන්නේ කමඨහන කියදලා ඉන්නවා කියන එකයි. ඒතර జాగරියාණ යෝගී පිළිබඳව ඒක ඊ타ත්ම බොහොම පැහැදිලිව සඳහන් කරනවා. මෙතනත් ටීකාවෙත් අපිට පැහැදිලි කරනවා. කුබ්බරත්තා ප්‍රරත්තම් භාවනා මනසිකාර සංකාතං జాగරියං සාපච්චකාරාකාරිකාදී වශයෙන් අනු අනුයුක්තෝ තත්ත යුක්තප්පයුක්තෝ කියලා කියන జాగරිය මනුයුක්තෝ කියන වචනයට. කියන්නේ పూర్ව රාත්‍රිය අපර රාත්‍රිය රාත්‍රියේ පෙර යම රාත්‍රියේ පස්චිම යාම කියන යාම දෙක. රාත්‍රියේ තියෙනවා පෙර යාම, මධ්‍යම යාමේ, පස්චිම යාමේ කියලා යාම තුනක් තියෙනවා. ඒතර පෙර යාමේ කියලා කියන එක තියෙනවා රාත්‍රී දැන් කාලේ ගත්තොත් එහෙම රාත්‍රියෙන් තුනෙන් එකක් දැන් සාමාන්‍යයෙන් ගත්තොත් 10 විතර වෙනකම් කාලේ පෙර යාම වෙනවා. එතන 10 ඉඳලා පහෝදා උදේ පාන්දර 2 විතර වෙනකම් තව මධ්‍යම යාමේ. පාන්දර 2 ඉඳලා නැවත උදේ 6 විතර වෙනකම් ඉර උදා වෙනකම් අරුණ නැගෙනකම් පස්චිම යාමේ. ඒතර මේ විදිහට රාත්‍රියේ කොටස් තුනකට බෙදුවාම පූර්ව රාත්‍රිය කියලා කියන්නේ රාත්‍රී 10 විතර වෙනකම්. ඒතර රාත්‍රී 10 විතර වෙනකම් ඇහැරලා ඉන්නවා නිකන් නෙමෙයි භාවනා මනසිකාර සංකාතං జాగරියම්. භාවනා මනසිකාර සංඛ්‍යාත జాగරියෙහි තමයි නිදිවැරීමේ තමයි ඉදිරියෙන්නේ. ඉතින් එතනදී జాగරියාන යෝගී පැහැදිලි කරන තැනදී සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ දැන් ඔය අපිට ගත්තොත් දීඝනිකායේ මූල සූත්‍ර සූත්‍රාදී ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ සමහර සූත්‍රවල විශේෂයෙන්ම ශේක සූත්‍ර ආදී වාගේ තැන්වල జాగරියාන යෝගය කියන එක පැහැදිලි කරනවා රාත්‍රී పూర్ව යාමේ කංකමේනච නිසජ්ජායච ආවරණීහි ධම්මේහි චිත්තම් පරිශෝධේති කියලා සඳහන් කරන්නේ. රාත්‍රී పూర్ව යාමේ රාත්‍රී පෙර යාමේ චංකමනේ චංකමේනච නිසජ්ජායච සක්මනෙනුත් ඉඳගෙන ඉඳීමෙනුත් අපිට කියනවා ආවරණීයෙහි ධම්මෙහි චිත්තම් පරිශෝධේති. ආවරණීය ධර්ම කියලා කියන්නේ නීවරණ. නීවරණ කියලා කියන්නේ අපේ කාමච්ඡන්ද ආදී දේවල් මේ දේවල් වල චිත්තම් පරිශෝධේති. සිත පිරිසිදු කරනවා කියනවා. කොහොමද සිත පිරිසිදු කරන්නේ නීවරණ වලින්? භාවනා මනසකාරයක් යෙදීමෙන්. එතකොට රාත්‍රී පූර්ව යාමය මේ විදිහට භාවනා මනසකාරයක් යෙදෙනවා. ඊපස්සේ රාත්‍රී මධ්‍යම යාමයේ විවේකයෙන් යුතු නිදා ගන්න. ඒත් මේ නිදා ගැනීම පිළිබඳව జాగරියාන යෝගයේ පැහැදිලි කරන තැනදී සඳහන් කරනවා රත්ත්‍යා මජ්ජිමං ඥාමං සීහසෙයං කප්පේචි පාදේ පාදං අච්ඡාදාය සතෝ සම්පජාන කාරී උත්ථාන සංඤී මනසිකරෙත්වා. එතකොට රාත්‍රී මධ්‍යමයාමියේ භික්ෂුව සිංහසීයාවෙන් සැතපෙනවා කියලා කියනවා. දක්ඛිනේන පස්සේන සීහසීයං සීහසීයං කප්පේති දකුණු ඇලයෙන් නිදා ගන්නවලු සිංහසෙයියාවෙන් කොහොමද පාදේ පාදං අච්ඡාදාය එකක් කකුල කුඩා අනිත් කකුල තියාගෙන කකුල පොඩ්ඩක් ඇද කරලා වෙනස් කරගෙන පාදේ පාදං අච්ඡාදාය උත්ථාන සංඤී මනසිකරිත්වා නැගිටින වෙලාව පිළිබඳ මානසිකාරයක් කරලා මං අහවල් වෙලාවට නැගිටිනවා කියන කල්පනාවෙන් යුතුව භාවනා මානසිකාරයෙන් සිත වෙනවා භාවනා මානසිකාරයෙන් යම් විදිහකට සැපසීමක් කරනවා අන්න එහෙමනම් ඒකට තමයි කියන්නේ රාත්‍රී මැදමයා මේ මේ జాగරියාන යෝගයේ පුරණ පුද්ගලයා භික්ෂුන් වහන්සේ නිදා ගැනීම සිදු කරන ඔන්න ඔය විදිහට. නැවත වාරයක් රාත්‍රී පස්චිම යාමේ අවදි වෙනවා. රාත්‍රී පස්චිම යාමේ අවදි වෙලා නැවත වාරයක් චංකමේනච සජ්ජායච ආවරණීය හිදන්නේ චිත්තම් පරිශෝධේති සක්මන් කිරීමෙන් ඉඳගෙන භාවනා කිරීමෙන් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරනවා. මෙන්න මේ විදිහට ඉන්නවනේ ඒකට කියන జాగරියාණු යෝගය කියලා. ඉතින් අන්න මේ జాగරියාණු යෝගයේ යෙදෙන එක තමයි මෙතනදී මේ කියන්නේ జాగරිය, జాగරිය මනියුක්තෝ කියලා සඳහන් කරන්නේ. ඒත් జాగරියාණු යෝගී යෙදලා ඉන්නවා. එහෙම නැතුව නිදිවරාගෙන වෙනත් નિરර්ථක වැඩ කටයුත්තක් කිරීම නෙමෙයි జాగරියාණු යෝගී කියලා සඳහන් කරන්නේ. සමතහනක් වැඩිම කියන්නේ. සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ සිහි නුවණින් යෙදিলা වාසය කරනවා. එතකොට හැම වෙලාවකම සිහිනුවන යුතු කතා කරනවා. ඉතින් කල්පනා කරන ඉතින් සිහිනුවන පිළිබඳව අපට මහා සතිපට්ඨාන සූත්‍රයේ විශාල පැහැදිලි කිරීමක් අපට එනවා. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකීති විලෝකිතේ සම්පජානකාරී හෝති. ඒ විදිහට සංඝාටිපත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවෙන් සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිකේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති කියලා මේ විදිහට අපේ ජීවිතේ පුරාවටම කරන කියන හැම දෙයක්ම සිහිනුවණින් යුතු කරන ආකාරය සතිපට්ඨාන සූත්‍රයට කියලා දෙනවා. ඒතර මේ හැම තැනකදීම සිහියත් නුවණත් කියන දෙකෙන් යුතුව සති සම්පජඤ්ඤය නිරීම ආචාර ගෝචර සම්පන්න භාවයට අදාළයි කියලා අපිට සඳහන් කරනවා. ඒ වගේම අප්පිච්චෝ සන්තුත්ථෝ ආරද්ධ විරියෝ අප්පිච්ච කියලා කියන්නේ අල්පේච්ඡ භාවය. අල්පේච්ඡයි කියලා කියන්නේ අපි එක්තරා විදිහකට බහුල වශයෙන් අපිට බොහෝ දේවල් රැස් කිරීමෙන් තොර වෙනවා කියලා කෙනෙක්. බොහෝ දේවල් රැස් කිරීමෙන් තොරව අල්පීච්ඡව වාසය කරනවා. ඒත් එක්කම එන අනිත් එක තමයි සන්තුෂ්ඨ භාවය කියලා කියන්නේ. සන්තුෂ්ඨයි කියන්නේ ලද දෙයින් සතුට වෙනවා කියලා කෙනෙක්. ඒකට අට්ටිච්ච සන්තුෂ්ඨ කියන පද ඇතරම දීර්ඝ විස්තර විවරණ කරනවා අරියවංශ සූත්‍ර ආදීදී, අරිවංශ සූත්‍ර දේශනා ආදීදී මේ සන්තුෂ්ඨ භාවය පිළිබඳව අපිට තව මේක නොයෙක් නොයෙක් ආකාර වලින් බෙදලා අපට සන්තුෂ්ඨ භාවය සඳහන් කරනවා. ඉතින් මේ දේවලුත් අපි සාකච්ඡා කළ යුතුයි. නමුත් ඉතින් අපේ දේශනාව වඩාත් දීර්ඝ වෙන්න සතියේ පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ. ඊළඟට ආරද්ධ වීරියෝ, ඇරඹු වීරිය ඇති භාවය, ඊළඟට ආවි සමාචාරිකේසු සක්කච්ඡකාරී ආවි සමාචාරික වත් පිළිවෙල දැන් අපි කලින් සීලයේ බෙදනකොට ආවි සමාචාරික සීලය ආදි බ්‍රහ්මචාරික සීලය කියලා බෙදනකොට අපි සඳහන් කරා ආවි සමාචාරික සීලය කියලා කියන මේ වත් පිළිවෙත් ඒ වගේම කන්දකවත් පරයාපන සීලය. ත්‍රි ආවි සමාචාරික සීලය සක්කච්ඡකාරීව යෙදෙනවා. ඒකත් සකස් කරලා පරිපූර්ණී කරගෙන යනවා සකස් කරලා පරිපූර්ණී කරනවා කියලා කියන්නේ අපි දැන් වතත් පිළිවෙතක් කරන්න ඕනේ ක්‍රමයක් තියෙනවා දැන් විහාරේ වත් පිළිවෙත් කරනකොට ඒ ඊටාම් පිළිවෙලක් තියෙනවා බෝධි මාලකේවත් පිළිවෙත් කරනකොට පිළිවෙලක් තියෙනවා. ආචාර්ය වත කරනකොට පිළිවෙලක් තියෙනවා. උපාධ්‍යාය වත කරනකොට පිළිවෙලක් තියෙනවා. කුටියක් සේනාසනයක් අතුපතු ගන්නකොට ඒක පිළිවෙලක් තියෙනවා. මේ හැම ආකාරයකදීම හැම තැනකදීම යම්කිසි මේක පුරන පිළිවෙලක් සකස් කරලා කරන භාවයක් තියෙනවා. ඒතර මේ හැම දෙයක් ගැනම අපි අවධානයෙන් ඉන්න ඕනේ. ගරුචිත්තීකාර බහුලෝ විහෙරති කියලා කියන්නේ ගරුසරු ඇතුව වාසය කරනවා කියන එක. එතකොට වැඩි මහලු භික්ෂුන් වහන්සේලාට ගරුසරු ඇතිව ඒ වගේම බාල ආයතනවත් ගරුසරු ඇතිව. දැන් අපි සමහර වෙලාවට කියන්නේ වැඩි වැඩි මිහිළු ආයත කරන ගරුසරු භාවය ගැන විතරයි අපි කතා කරන්නේ. නම් බාල ආයත ගරුසරු භාවය ගැන කතා කරන්නේ. හැබැයි බාල භික්ෂුන් වහන්සේලට ගරුසරු ඇතිව ඉන්න ඕනේ. මොකද අපි ඕනම කෙනෙක් තමන්ගේ ගෞරවයට කැමති. ඒක තමන්ට ලාබාල භික්ෂුන් වහන්සේලාටත් ඊටාම ප්‍රිය වචනෙන් කතා බහ කරලා ආමන්ත්‍රණය කරලා ගරුසරු සහිතව වාසය කරනවා නම් මෙන්න මේකට කියනවා ආචාර භාවය කියලා. ඒතර ආචාර ආචාර ගෝචර සම්පන්න භාවය පිළිබඳව මේ ආචාර භාවය මහානිද්දේශපාලී යෙදෙන ආචාර භාවය පැහැදිලි කරලා ඊට අමතරව අර්ථ කතාවේ එන මහානිද්දේශපාලී නොවන අර්ථ කතාවේ එන ආචාර භාවයට අදාළ කරුණු කීපයක් බුද්ධ ගෝස්වාමීන් වහන්සේ අර්ථ කතාවෙන් අරගෙන අපිට ඉදිරිපත් කරනවා. භික්ෂුවක් සගාරවෝ සප්පතිස්සෝ හිරොත්ප්ප සම්පන්නෝ වැඩිමහල් වික්ෂුන් වහන්සේලා කෙරෙහි ගෞරව සම්පේතව යතහත් යතහත් පැවතුම් ඇතිව ලැජ්ජා බය සහිතව සුනිවත්තෝ සුපාර්ථෝ මනාකොට සිවුරු හැඳ පෙරවලා පාසාදි කියන අවිත්කන්තේන පටික්කන්තේන අනෙක් අයට දකින අයට පැහැදීමක් ලැබෙන විදිහට යෑම ඊම් ඉදිරිපස බැලීම් පසුපස බැලීම් අත්පා හැකිලීම් දිගෑරීම් කරමින් ඔක්කිත චක්කු බිමට හැලඳර ඇස ඇතිව ඉරියාපත් සම්පන්නව මනාව සංවර සංසුන් ඉරියව් සහිතව ඉන්ද්‍රිය සුගතද්දාරී ඇස කනනාසය ආදී ආරක්ෂා කරමින් ඒවයින් කෙලෙස් උපදවන අරමුණු වලට යොමු වෙන්නේ නැතිව භෝජනීය මත්ඤ්ඤෝ පමණ දැන සිව්පසේ වළඳමින් ජාගරී මන යුක්තෝ රාත්‍රියේහි බොහෝ කාලයක් අපි නිදා ගැනීමට යොදා ගන්නතෝ බොහෝ කාලයක් අපි කර්මස්ථානයේ ඉඳලා වාසය කරගෙන සති සති සම්පජඤ්ඤයෙන් සමන්නාගතෝ අපේ ජීවිතේ පුරාවටම දවස පුරාවටම කරන හැම කටයුත්තක්ම සිහිනුවණින් ඉදිරින් කරලා අප්පිච්චෝ අල්පේච්ච භාවය ඇති කරගෙන සන්තුට්ඨෝ ලදදීන් සතුට වෙලා ආරද්ධ විරියෝ නිවන උදෙසා ඇරඹු වීරීන් ඉව ආවිසමාචාරිකී සිසක්කච්ඡකාරී වත්පිළිවෙත් ආදී කරද්දී සකස් කරලා ඒ වත්පිළිවෙත් කරමින් ගරු චිත්තිකාර බහුලෝ විහෙරති අනිකුත් හැම සිළු දිනාටම ගරුසරු සහිතව වාසය කරනවා නම් අයං උච්චති ආචාරෝ කියලා මෙන්න මෙයයි අර්ථ කතාවට අනුව ආචාර භාවය කියලා බුද්ධ ගෝස්වාමීන් වහන්සේ අපිට මේ ආචාර භාවය මේ විදිහට පැහැදිලි කරනවා. ඉතින් ඒවන්තාව ආචාරෝ වේදිතබ්බෝ කියලා අපිට සඳහන් කරනවා මේ ආචාර භාවය මෙන්න මේ විදිහටයි අපිට පැහැදිලි කරන්න කියලා. ඉතින් ආචාර භාවයේ විදිහට පැහැදිලි කරලා නැවත වාරයක් ගෝචර භාවය පිළිබඳවත් අපිට පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් අද දවසෙත් අපිට මේ සඳහා අපි වෙන් කරගත්ත කාල වේලාව පැයක පමණ කාලයක් මේ වැඩසටහන සිදු කරමු කියන කතාබහ යෙදිච්ච නිසා අපි දැනට පැයක පමණ කාලයක් ගත වුණු නිසා අපි අද දවස් සඳහාත් මේ වැඩසටහන මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර බලන්න ඉතාමත් දීර්ඝව මේ හැම පදයක්ම පැහැදිලි කරනවා. එතන ඊටාම් මේ කෙටියෙන් යන පැහැදිලි කිරීමක් නෙවෙයි මේක. විසුද්ධි මාර්ගයේ අපි අරගත්තාම විසුද්ධි මාර්ගය කියන පොත කියවන්න අපිට සමහර ලාවට දැන් පුළුවන් අපි පිට මෙච්චරයි තියෙන්නේ මම ඉක්මනට ඉක්මනට මේ ටික කියවලා ඉවර කරන්න. මුණා ඉක්මෙන් ඉක්මනට ඉක්මනට මේ ටික කියවලා අවසන් කරගෙන අපිට භාවනා කමතහනක් වඩන්න පුළුවන් කියලා. නමුත් මේක සමස්ත ධර්ම කෝෂයක්. සමස්ත ධර්ම සාගරයක්. මේ හැම වචනයක් එක්කම ගොඩනැගිච්ච ධර්ම විශාල ප්‍රමාණයක් ධර්ම ස්කන්ධ සමුදායක් තියෙනවා. ඒ නිසා මේ හැම සියල්ලක්ම යෙදෙන විදිහට තමයි අපිට බුද්ධඝෝස ස්වාමීන් වහන්සේ මේ විසුද්ධි මාර්ගයට මේ කර්ම කාරණා එකතු කරලා තියෙන්නේ. ඉතින් ඒක ඒ ආකාරයෙන්ම විස්තර කිරීම අපි ආයෙ කෙනෙකුට අත්‍තරම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අපට හැකිය ආකාරයට අපි මේ අනෙකුත් ග්‍රන්ථාන්තරයෙන් විසුද්ධි මාර්ග ටීකා ආදීන් සූත්‍ර දේශනා ආදීන් මේ කරුණු කාරණා අරගෙන මේ ඉදිරිපත් කරන්නේ ඒ පිළිබඳව යම් ආකාරයකට අද වර්තමානයේ හැටියට පරිපූර්ණ දේශනාවක් පැහැදිලි කිරීමක් ලබා ගත යුතු නිසා මේ විශේෂ මාර්ගය නිසා මුලපතන් අරගෙන අපි මේ කරන වැඩසටහන අමත බදන් වැඩසටහනට ඉතින් එකතු වෙලා ඉන්න හැම සියලු දෙනාටම අපි නැවත නැවතත් ආරාධනය කරන නැවත නැවතත් මතක් කරන්නේ මේ වැඩසටහනත් සමග එකතු වෙලා උත්සාහ කරන්ඩ මේ ධර්මයේ තියෙන ගැඹුර අපි දකින්න ධර්මයේ තියෙන විෂිතුරු භාවය අපි දකින්නේ මේ ඊටා කුඩා කොටසක් නොඑක් නොඑක් විදිහට විස්තර විවරණය කරමින් යන විෂිතුරු භාවය පිළිබඳව දැනගන්න මේ මේ පිළිබඳව දැකගන්න ඉතින් අපත් සමග මේ වැඩසටහන සමග එකතු වෙලා මේ වැඩසටහනේ ඒ කරුණු කාරණා ඉගෙන ගන්න කියන ආරාධනය අපි හැම සියලු දෙනාටම නැවත වාරයක් නැවත නැවතත් මතක් කරමින් ඉතින් අද දවසෙත් මේ වැඩසටහන සඳහා සහ සම්බන්ධ වෙච්ච හැම සියලු දෙනාටම අපි ඉතාමත් මෛත්‍රී සිතින් යුතුව පුණ්‍ය ආනුමෝදනා කරමින් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. ඉතින් අද දවසෙත් මේ අමත්පදම් වැඩසටහන නරඹපු ඒ වැඩසටහන ශ්‍රවණය කරපු හැම සියලු දෙනාටම අපි ඉතාමත් මෛත්‍රී සිතින් යුතුව පුණ්‍ය ආනුමෝදනා කරමින් සියලු දෙනාට මේ විසුද්ධි මාර්ග ග්‍රන්ථය මේ විදිහට ඊ타මත්ම ගැඹුරින් අධ්‍යයනය කරගෙන මේ අධ්‍යයනය තව තවත් ඊ타ම ගැඹුරින් ඉදිරියටත් සිද්ධ කරගෙන තව තවත් ධර්මදර භාවයේ ධර්මයේ රසයේ විදිමින් ධර්මයේ විසිතුරු භාවයේ දකිමින් මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට ලැබේවා තමන්ගේ නිවන් මාර්ගය තමන්ගේ විසුද්ධි මාර්ගය සම්පාදනය කරගන්නට ලැබේවා තමන්ගේ අමත මාර්ගය නිර්වාණ මාර්ගය සම්පාදනය කර ගැනීමට කැමැසි ලබනාටම අවශ්‍ය සියලු පහසු විහරණ සැලසේවා. තව තවත් උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතිව මේ ගුණධර්ම සම්පාදනය කරගෙන බලාපොරොත්තු වෙන ආකාරයෙන් උතුම් නිවනින් සැනසෙන්නටම ලැබේවා ලැබේවා කියන දහසනතුව අපි හැම සිළු දෙනාටම ආශිර්වාද කරනවා අද දවසට අපි මේ වැඩසටහන මෙතනින් સમાપ્ત කරනවා සහ සම්බන්ධ වෙච්ච ඔබ සැමට ඒ වගේම අපේ YouTube නාලිකාවන් ඔස්සේ මේ වැඩසටහන නරඹන සහ සම්බන්ධ වෙන හැම සිළු දෙනාටම සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියන දහසනතුව තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සුපින්නත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි